මේ චත්තාරෝ ආහාරෝ කියලා මේ සතරක් වූ ආහාර පිළිබඳව සරුවචන් වහන්සේ විවිධ ස්ථානවල දේශනා කරපු මේ කාරණාව මෙතනදී සර්ව මේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ මෙතන කියලා මේ අදහස් කරන්නේ මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා කවුරු හරි ඇහුවොත් මේ යෝගාවචරේකට පැවිද්දෙකුට භ්‍රමචරී රකින්න කෙනෙකුට ආත්පසින් දත යුතු කාරණා හතර මොනවද කියලා පරිඤ්ඤීය වශයෙන් දත යුතු කාරණා හතර මොකක්ද කියලා මේ චත්තාරෝ ආහාරෝ කියන පදයේ වචනය උත්තරේ දෙන්නේ කියලා ප්‍රශ්නේ අහලා ඒ ප්‍රශ්නට උත්තරේ සාර්ථක සාංශ දෙනවා ඊට පස්සේ ඒකට කියන උද්දේශ කියලා. උද්දේශ කියන්නේ මාත්‍රකාව දෙන සතර ආහාර. ඊට පස්සේ නිද්දේශ වශයෙන් එක එකක් එක එකක් නම් කොට කියමනක් කරනවා. මේ තමයි අපේ ශාසනයේ උගන්වන ක්‍රමය උද්දේශ නිද්දේශ පටිසම් පටිනිද්දේශ වශයෙන් මාත්‍රකා කියලා සමහරකට ඒකෙන් එහාට යන්න බෑ. එහෙම නැත්නම් ඒකවත් ප්‍රමාණවත් වෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් නිද්දේශයක් දෙනවා. සතර ආකාර ආහාරය anu කුමක්ද? එතකොට කියනවා ඕ කබලිකාරෝ ආහාරෝ ඕලාරිකව සුකුමංවා. මේ හතරෙන් පළවෙනි එක තමයි මේ කබලි කොට කන ආහාර. අපි ඒක තමයි සම්මුතියේ ආහාර කියලා හඳුනාගෙන තියෙන්නේ. මෙතන පාලියේ ආහාර කියන පදය අටුවාචාරින් වහන්සලා විසඳන්නේ යමක් ගෙන දෙනවා කියන එක. ගෙනවිත් දෙනවා වගේ. මේ ආහාරය අපිට ඕජාවෙන් ශක්තිය ගෙන දෙනවා. අපි කන ආහාරයේ ඔක්කොගෙම නෙවෙයි ගැබ්බෙලා තියෙන ඕජාවෙන් අපට අවශ්‍ය ශක්තිය ලැබලා දෙනවා. ඉතින් ඕජා ආහාර රූක්ෂ ආහාර පෝෂ්‍ය පදාර්ථ වලින් ඕජාව පිරි ආහාර වශයෙන් ඕලාරික සුක්ම වශයෙන් බෙදලා. ඉතින් ඒ අනුව අපි ලෝකයේ ආහාර විද්‍යාවල් තියෙනවා. ඉතින් මේක දල වශයෙන් මේ ආහාර කෘත්‍ය කාටත් තේරෙන දේ භාවනා කරන නොකරන කාටත් තේරෙන දේ තමයි දන්නාද මේ පටන් අරගන්නේ. මුචි මේ ආහාර සම්බන්ධව යම් කිසි කෙනෙක් චාරයක් නැත්තම් හික්මීමක් නැත්තම් විනයක් නැත්තම් ඒක න කායික මානසික වශයෙන් රෝගී තත්ත්වයටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අන්න අයටත් කරදර ඇති කරගන්නවා. ඊගාව ජීවිතයටත් කරදර ඇති කරගන්නවා. ඒක නිසා කවුරු හරි දැනගන්න ඕනේ ඒ ප්‍රතිසන්නිසිත සීලය කියලා තමන් ගන්න සිවුර පින්ඩ පහතේ පින්ඩපත් කියන්නේ ආහාර මෙතන සීනාසනය සහ විහෙත් පිළිකර පාවිච්චි කරනකොට ඒක පිළිබඳව පිළිපැදිය යුතු නීති රීති ටිකක් තියෙනවා පැවිද්දෝ. ඉතින් ගිහියොත් ඒවා කෙරුවයි කියලා වරදින්නේ නැහැ. නමුත් ගිහියත්ෝ බැඳිලා නැහැ. උපාසක උපාසිකාව බැඳිලා ඉන්නවා. ඉතින් ඒක බොහොම ප්‍රඥාවෙන් කළ යුත්තක්. Taman පාවිච්චි කරන දේවල් පමණ දැන පාවිච්චි කිරීම අපි කියන විදිහට අර පිළිමැස්මෙන් පාවිච්චි කිරීම. එහෙම නැත්නම් ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කිරීම කියන එක අද පැය ගණන් දේශන දෙන්න වටිනා කාරණා මොකද එක්කිනෙකුට සීමාවල් දන්නේ අන්නේ සීමාව දන්නේ තේකනට පෘථජ්ජනයයි කියලා කියනවා යම් කිසි කෙනෙක් ඒ පිළිබඳව ප්‍රඥාවන්ත නම් අර කල්යාණ පෘථජ්ජනයයි කියලා කියනවා එහෙම නැත්නම් හරියටම සීලේ පිළිපෙකනට ආර්යයන් වාසිය කියනවා ඒ නිසා යාගේ වැඩ පේන්නේ යා පාවිච්චි කරන දේවල් වලින් මේ කියන හතර ආකාර ආහාරයෙන් පළවෙනි ආහාරයත් ලෝකයාට බේන බොහොම ඕලාරිකව තේරෙන දෙයක් තමයි කෙනා කවුද කියලා කන තාලෙන් තමයි තේරෙන්නේ. ඊගාවට අපි ඊයේ ඉස්සරහින් කියාගත්ත පස්සෝ ဒ ුතියෝ මේ ස්පර්ශය එවනට අපිට පහස කියලා එකක් අපි හඳුනනවා. මේ ස්පර්ශය අපිට මේ ඇත්ත වශයෙන් කියනවා නම් තෘෂ්ණාව සහ අවිද්‍යාව ගෙන දීම සඳහා නැත්තුවම බැරි එකක්. ස්පර්ශය හරහා තමයි අපි මේ තෘෂ්ණාවට පොහොර දෙන්නේ, අවිද්‍යාවට පොහොර දෙන්නේ. ඒ නිසා අපි මේ ආහාරය නැති වෙනකොට පුදුමාකාර දුකකටපත් වෙනවා. ඉතින් අපි හරියට සඳුදා උදේ අමුඩේ ගහගත්තාම සීකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව කඹරනවා මේ ස්පර්ශ ආහාර ලබන්න. ඇහැට ලස්සන රූප ස්පර්ශ කරා. කනට ලස්සන ශබ්ද අස්වන්න. නාසයට විවිධ ගඳ සුවඳ අපිට ගෙනවිත් දෙන්න. කබලින්කාර ආහාර වශයෙන් ජීවිත රසමසවුලු ගෙනවිත් දෙන්න. අපිට පස්සට විල්ලුද හොයන්න යාන වාහන කොට්ට මෙත් ඇඳ ඇති වලට බඩට ලුණු කැඳ නැතත් පස්සට විල්ලුද කියලා කතාවක් තියෙනවා. අද තියෙන ලෝකේ සෝබනේ ඔතන තමයි තියෙන්නේ. ඉතින් මේකට අපි පුදුමට මහන්සි වෙනවා. මේ ආකාරයෙන් මේ ස්පර්ශ ආහාරය සඳහා මිනිස්සයා කොච්චර වේචනවද කියනවනම් ඒ මිනිස්සයාට භාවනා කරන්න කිව්වට ඉන්න වෙලාවක් නැහැ. ඒ මොකද මෙව හම්බ කර කර ඉන්න ඕනේ. හම්බ කරන හැම එකකින්ම වෙන්නේ මොකද්ද? තෘෂ්ණාව වැඩෙනවා, අවිද්‍යාව වැඩෙනවා. මේ අමනකම දන්න, මිනිස්සයාගේ මේ දුර්ලභම දන්න බහුජාතික සමාගම් විවිධාකාර ස්පර්ශ පහස පොහසත්කම් මනින මිමි බවටපත් කරලා උඹ ඉන්නේ අද මෙන්න මේ මට්ටමේ ඕකේ ඉඳලා ඉහළට ගියොත් තමයි පෝසත් වෙන්නේ. ඒකේ හිටපහම ඒකට ඉහළට ගියොත් තමයි පෝසත් වෙන්නේ කියලා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් අපිට විවිධ ආකාරයෙන් දීලා අපේ තෘෂ්ණාව, අපේ අවිද්‍යාව සුඛෝපභෝග විදිහට වඩනවා. මුචි අන්තිමට මරණ මොහොත එනකොට නට පෙරේ පළුවකුත් නැහැ, නඩපු තොවිලකුත් නැහැ. මේ ස්පර්ශ එක චිත්තක්ෂණයක්වත් ඉන්න දේවල් නෙවෙයි. මේ ඇවිල්ලා යන චිත්තක්ෂණය දිගට පවත්තන්න නම් ඒ මනුස්සයාට අනිවාර්යයෙන්ම දුකේ සුඛ සංඥාව ඇති කරගන්න. ඒ විපල්ලාසේ නැති කාටවත් මේ ස්පර්ශය හරහා හැමක් ගිල්ලන්න බෑ. ලණුවක් දෙන්න විදිහක් නැහැ. යම් කිසි කෙනෙක් මේ ස්පර්ශයේ ලණුව කන්නේ හැම කන්නේ මේ ලෝකේ තියෙන තාක් සියලු දුක්වලට සැපයි කියලා කියාගන්න පටලවිල්ල නිසා. දුකෙහි සුඛ සංඥාව නිසා. ඒ නිසා මුළු ලෝකෙම සුඛේ පිටිපස්ස යන જાතිය. ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා මේකට ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ මේ මනසගේ හැම හැසිරීමක්ම විස්තර කරන්න පුළුවන් මේ සුඛය අභාවන යන ගතිය. ඒ ජඩකම් කරන්නේ, කඩප්පුලිකම් කරන්නේ, හොරකම් කරන්නේ, පින්දහම් කරන්නේ, යන්නේ එන්නේ කන්නේ බොන්නේ සේරම මේ සුඛය ලබා ගන්න. ඒ මනුස්සයාට හැම වෙලාවෙම පිටිපස්සේ තියෙන අදහසක් මේ කටයුත්ත මම කරන්නේ ඇයි කියලා. මේට වැඩිය සුඛය ලබන්න. ඒ සුඛය දුක්ඛයක් බවයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ සුඛය ලැබෙනව ලැබෙනවමයි. මේ මනසත් අටමනකොට ඒක හම්බ වෙනවා. හම්බෙල බැලුවට පස්සේ ඒක ඇතුළේ තියෙන දුක. ඉතින් බුදුරජාන් වහන්සේගේ ප්‍රකාශය ඒ සුඛය ලැබෙනකන් සුඛයක් වශයෙන් පේනවා ලැබිච්ච දවසේම දුකක් පාඩපත් වෙනවා. මලක පිපම මල පිපමෙන් හමාරයි. රැලක නැගම රැල බිඳුකෙන් හමාරයි. ඉරක නැගම ඉර නැගමෙන් හමාරයි. මල පොට්ටුවක් තියෙන කාලේ තියෙන කාලේ හරිම ලස්සනයි, හරිම සුන්දරයි, හරිම හැඟුම් බරයි. సౌందර්යයක් නම පිපුණාට පස්සේ තරි ගහිලා පිටිවර්ණසේ බට්ට විතරක් කියලා කාඩ් වලට ඔය ගන්න දෙන්නේ. වැලක්ලන් නැගීගෙන එනකොට මුහුදේ හරිම ලස්සනයි. ඇවිල්ලා වැල්ලේ වැදිලා තැරි ගහලා ගියාට පස්සේ කවුරක්වත් බලන්නේ නැහැ. ඉර නගිනකොට කට්ටිය නැගිනිර වෙරළට යනවා ඉර නගිනවා බලන්න. දවල්ට සංග්ලාස් දානවා නැද්ද කිංකේ. සංග්ලාස් එන ගණන්. මේ ඉර එළිය වැඩි වෙලා. ඔය හැම එකක්ම පටන් ගන්නකම් පුදුමාකාර ඒක නැග්ග ඉල්ල ඒ දේ වුණාට පස්සේ කිසිම දෙයක් වටාකමක් නැහැ. ඔය කබලින්කාර ආහාර ගැනත් අපේ කටුකුරුනි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රාජ්‍ය අමුත්‍යෙක් ආවත් අපේ ගෙදරට වැඩගත් කෙනෙක් ආවත් සංඝයා ආවත් අපි දාන ටිකක් දෙන්න ලෑසි. ඒ දානේ ඒ අතගාලා පිඟානකට බෙදලා පාත්‍රයකට බෙදලා පිළිගන්නනකම් ආහුනේ යගුණයක් තියෙනවා අමුත්‍යෙකුට සංඝාර කරන්න පුළුවන් රජු වණ දෙන්න පුළුවන් අපි දාන ටිකක් කන්න දෙන්න කැම ටිකක් කන්න දෙන්න භෝජන සංග්‍රහය කියලා. ඒ භෝජන සංග්‍රහයට දීපේක ඒ පිටක් එක්කෙනෙක් අතින් අනලා කනවයි කියලා හිතමු. බත් අනණ්ඩ ගත්ත ගමන් ඒකට කියන්නේ ඉඳුල් කියලා ඊට පස්සේ. ඒතරේ පින්හානකට කියන්නේ ඉඳුල් කියලා. ඒක කාටවත් දෙන්න බෑ. ඒ මොකද ඒක අත තිබ්බ නිසා. ඊට පස්සේ චිත්තක්ෂණ ගමස කටේ තියාගත්තා. කටේ කියලා හැපුවට පස්සේ කාට හරි දෙන්න හිතන්නේ. මට මතකයි අපි පුංචි කාලේ අම්මා බුලත් පිට කනකොට අම්මගේ දිවෙන් බුලත් අපේ ඊළඟට කනවා අපි. ඒ මොකද මුල් හරිය කන්න බෑ අපිට සරයි. ඉතින් අම්මා කාලා කට රතු කරගෙන ඉන්නකොට අපිට ආසයි අම්මා දිව දික් කරනවා. ඒකෙන් කනවා. බුලන් බලන්න මුස්ලිම් කඩේකට ගියා පස්සේ තම්බි දිවක දික් කළා දිවොත් මේකෙන් ගහපන් කියලා බච්චියක් කාලයි. ඊට පස්සේ කියන්නේ බඩට ගියාට පස්සේ බොක්ක වැමෑරුවොත් මොකද වෙන්නේ කියලා. එන්නේ ආහාරයට මොකද උනේ කියලා. ළම අපි වමන කරා. වමන කරාට පස්සේ ගොත් මේක ඇත්තටම මේක ප්‍රෝටීන් තියෙනවා. මේ දේ තියෙනවා. කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඕක පොඩ්ඩක් කාපංග ප්‍රශ්නයක් නෑ කියලා බල්ලෙක් නම් කයි. කබරෙක් නම් කයි. මිනිස්සුකට මොකද වෙන්නේ? ඊට පස්සේ පස්සෙන් එළියට ගියාම මොකද වෙන්නේ? යහන දහම්සෝ කියන භෝජන සංග්‍රහයට ගියාම කනට කරලා අහනලු වැසිකිළිය කොහෙද තියෙන්නේ? අහන්නත් ලැජ්ජයි. ඒ වැසිකිළිය කරන කෘත්‍ය එළිය කෙරුවොත් එහෙම අර ආගන්තුක සත්කාරයක් නැහැ රාජ්‍ය අමුත්තොත් නැහැ මේ ආහාරයේ ගෑවිච්ච ගමන් මොකද වෙන්නේ? ඔක ලැබෙන කම්පුදුම දහසකට තුන් සැරයක් පුදුම කැවිලිල්ලක් කවුල්ලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය හැම ස්පර්ශයක් වෙච්චරයි. ඒක ලැබෙනකන් අල්ලපු ගෙදර තියෙනකන් අපිට ඒක ලොකු ජයග්‍රහණයක්. ලැබුණාට පස්සේ ඔක නඩත්තු කරනවා කියන එක හැම දෙයකටම අපි පුදුමාකාර දවස් වෙලාවක් ගත කරනවා. මේ රූප නඩත්තු කරන්නේ ශබ්ද නඩත්තු කරන්න, ගන්ධ රස පහස නඩත්තු කරන්න කාටවත් ඒ කැඹිරිල්ල තේරෙන්නේ නැහැ. කාටවත් ඒක තේරෙන්නේ නැහැ. කැලේට එන්න රූප නඩත්තු කරන දෙයක් නැහැ. ශබ්ද නඩත්තු කරන දෙයක් නැහැ. ගන්ධ නඩත්තු කරන දෙයක් නැහැ. කවුරුහරි තම්බලා දෙන බතක් කනවා. කවුරු හරි එල්ල දෙන පැදුරකපු තියෙනවා. ඉවරයි. එච්චර සැපක් තියෙනවද බලන්න. අපි හම්බ කරගත්ත මන්දිරයක අපිට ඕන රූප ගෙනත් තියාන අපිට ඕන කෙනා ශබ්ද ගෙනත් තියාන ගන්ධ රස පහස ජීවත් වෙනට වැඩිය මේ කැලේකට ඇවිල්ලා කවුරු හරි තම්බල දෙන බතක් කා කවුරු හරි එළ දෙන පැදුරක බුදිය ගත්තට පස්සේ ඒ කියන සැපය බුදුහාමුදුරන් අපිට මතක් කරලා දෙන්නේ. ඒකනේ කියන්නේ මේ වැඩේ කරගන්න ඕන නම් අර හුඹය කටවල් ආය වහනවා වගේ මෙතෙන්ට කැලේ අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව ඉතින් අහනවා මේ විපස්සනා භාවනා කරනකොටද කැලේට යන්නේ. ඇයි ආකන්දේශ කරපු සවුන්ඩ් ප්‍රූෆ් කරපු මන්දිරයක ඉඳන් කරන්න බැරි කියලා. පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට කැලේට කිසිම වියදමක් නැතුව කැලේටම කරන විතරෝ මොකක්වත් හරියන්නේ නැහැ. රුක්ක මූල කිව්වත් එච්චරයි. ශූන්‍යාකාර කිව්වත් එච්චරයි. ඉතින් අපි මෙතෙක් කල් හම්බ කරපු දේවලුත් දැන් මේ මේ වගේ තැනකට ඇවිල්ලා කවුරු හරි දෙන බතක් කාලා ඉන්නේ කිය අතර වෙනස ඒ මට මතකයි මම ගම්පල ගිහිල්ලා අපි රිට්‍රීට් එකක් කරා ඒ කරන වෙලාවේදී කූඩාරමක හිටිය මහත්තයෙක්. මුතියා කියනවා දුවලටත් එක්ක මේ හොඩ ගෙවල් තුනක් හදලා තියෙනවා ස්වාමීන් වහන්සේ. අර කූඩාරමේ පුදියකට රැය විතර සුන්දර රැයක් එකකවත් නැහැ කියලා. මං කාටද මෙතෙක් කල් ගෙවල් හැදුවේ කියලා. ඒwidetilde කොච්චර සැපද කූඩාරමක බුදියන එක. බුදුරජාණන්ගේ අවුරුදු 45න් පළවෙනි අවුරුදු 20 වෙන වාලයක් යටට ගියේ නැහැ. තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි ඔය සීනාසන බාර ගන්න පටන් අරගත්තේ පඨම බුද්ධ ශාසනයේ 1200ක් ඔයත්ව දන්නව ඇති කිඹුල්ලත්පුරේට බුදුරජාණන්සෙත් එක්ක පිටිපස්සේ සංඝයාංශලා වැඩියා. මොකද සුද්ධෝදන රජුගේ දහසරයක් පණිවිඩය ඇරලා තමයි ගෙන්නගත්තේ. එදා රාත්‍රියේ නිග්‍රෝධ වනයේ හිටියා. 1200 කොහෙද බුදිය ගත්තේ කියලා මතකද? උදේ නැගිටලා කී දෙනෙකුට ඇල්පන් වුණ පම් පූජා කරා, දැහැටි දඬු පූජා කරා මොකක්වත් නැහැ. 1200ක්. බුදුජනක කල්පනා කරා පාත්‍රයන් දැන් මේ 1200ට කණ්ඩ දෙන්නේ කොහොමද? දැන් තමන්ගේ ගෝලියෝ මේ අම්මා අප්පා තැහැරලා ඉතින් කන්න දෙන කවුරුත් නැහැ. බැලුව කල්පනා කළ මේ ඉස්සරහින් හිටපු බුදුහාමුදුරු මොකද කරේ? පාත්‍රය ගත්ත බැස්ස පාරට. පින්න පාති. දැන් මේ විරිසකට එක දවසක දානයක් නැතුනොත් හිතන්න මොන්න තරම් රට ගිනි ගන්නවද කියලා. අපිට පුළුවන් ද කියලා ඒක ඒකට ඊගාවට දෙන විකල්ප කල්පනා කරන්න. කොච්චර දක්මුක් වෙනවද කියලා. බුදුජානනාන්ට හිතන්න මේ බුදු වෙලා තාත්තා තාත්තා රජුරෝ රටේ දහසරයක් එන්නේ කියලා. තමන්ගේ ගෝලුව ටිකත් එක්ක ඇවිල්ලා දැහැටි දණ්ඩක් පූජා කරන්න කවුරක් නැහැ. වතුර ටිකක් පූජා කරන්න කවුරක්වත් නැහැ. පින්න පාත හැන්දක් බෙදා ගන්න දැන. බුදුරජාණන්සේ කල්පනා කරා ආර්ය වංශේ මොකද වෙන්නේ? චත්ත පාත්‍රේ බැත්ත පාරට. ලැබෙන්නේ මොනවද? ආර්ය භෝගේ, බුද්ධ භෝගේ. මෙතන තමයි සිංහල හිටියේ දා. එදා තමයි සිංහලයට ඒ ස්වර්ණමය යුගයක් තිබුණේ. ඕන තැනකට එළියට බැස්සට පස්සේ මුත්‍තිටු වලට ගියත්පත්, කමතට ගියත්පත්, මලගෙදරට ගියත්පත් චීන රටේම අගහි ගියක් තිබුණේ නැහැ. ඒ වගේ මේ මේ සැප ඉල්ලලා මෙච්චර නැටුවෙත් නැහැ. එදා මෝ යෝධ පුරුෂයෝ හිටියා. අයිය හිටියා දැන් ඉන්නේ කොට කොන්ද පණ නැහැ. ඒක කොටක් කොන්ද පණ නැහැ. ඒ මොකද මේ ස්පර්ශය නිසා අපි කොන්දට ජග් ගහලා තියෙන්නේ. හැම තැනටම අරක මේ කරලා එකෙකුට ඔක්කත් ඉන්න විදියක් නැහැ. ඒක නිසා භාවනා කරන්න ගියාම කට්ටිය පුටු පුටු ගන්නවා, තව කට්ටියක් මధుර මధుරෝ කියනවා, තව කට්ටියක්. ඒක එකෙකුට ඔක්කත් මේ එක කරක්වත් මුණ දෙන්නේ නැහැ. අපි කොච්චර ඈත් වෙලා ඉන්නවද බලන්න බුදුරජාණන්සේ පෙන්නපු ජීව දර්ශනේ එහෙම නැත්නම් ජීවන වෘත්තියේ උන්වහන්සේ පෙන්නපු දේ. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේට පස්සේ ස්පර්ශය කොහොමද දෙවෙනි ආහාරය වෙන්නේ කියලා අපි ඊයේ උත්සාහ කරා යම් වෙලාවක ස්පර්ශය නැති වුණා නම් අපේ මොලේ විශාල කොටසක් නැති වෙලා යනවා, දිරලා යනවා. ඒ පිටරට කරපු පරීක්ෂණයකදී බලල්පටව හතර දිනේ ද බලු පැටවුද මට මතක නෑ. ඇස්සරින් නැතුව ඉන්න කාලේ අන්ධකාරයේ තියලා හතර දෙනා ඇස් ඇරලා සුමානයක් අන්ධකාරය තියලා තියෙනවා. පාලක පරීක්ෂණයේ ඇස්සරපු බලලු ආලෝකයේ තිබිලා තියෙනවා. ඊට පස්සේ අන්ධකාරයේ හිටපු සත්තුන්ගේ සහ ආලෝකයේ හිටපු සත්තුන්ගේ මොළේ පරීක්ෂා කරලා බලනකොට අන්ධකාරයේ හිටපු සත්තුගේ ඇස සම්බන්ධ ඉන්ද්‍රිය 140කින් මේ වර්ධනය වෙලා නැහැ. ඒ මොකද ඒ කටියට ස්පර්ශය ලැබිලා නැහැ. චක්කු සම්පස්සේ ලැබිලා නැහැ. එතකොට මේ සංඥා නැති වෙනකොට මේ මොළේ වර්ධනය වෙන්නේ නැහැ. ආලෝකයේ හිටපු කට්ටියට මොළේ වර්ධනය සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ ස්පර්ශය ගැන දැනගත්තට පස්සේ රූප නොපෙන්න ඉන්න එක නෙවෙයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. මොකද රූප පෙන්න නොපෙන්න හිටියොත් අපේ මොළේ කුණු වෙන්න පටන් ගන්නවා. ශබ්ද නාහ ඉන්න එක නෙවෙයි බුදුහාමසෝ සඳහන් කරේ ඒක අත්ති කිලමතානියෝ කියලා දාලා තියෙනවා. ගන්ධ රස පහස නොදෙන එක නෙවෙයි ප්‍රයෝජනේ සලකලා නැතකපාන. ඊට පස්සේ අනවශ්‍ය රූප බලන්න මෙච්චරම පහින්දින්න එපා, කඹරන්න එපා, මේ සුද්ධ වෙන්නන විකාර බලන්න එපා, පත්තර බලන්න එපා, ටෙලිවිෂන් බලන්න එපා. මම මේගොල්ලොත් එක්ක කිසිම තරහක් තියෙන කෙනෙක් නෙවෙයි. මේ නොකිරීමෙන් ලැබෙන ලාභය දන්න නිසායි මේ බුදුබණකට දාලා කියන්නේ. මේ ශබ්ද ಜಾති ලෝකේ තියෙන දේවල් අතර බලනකොට කොච්චර හානියක් වෙනවා කියලා හිතනවාද ওই කියන නවීන උපකරණ පාවිච්චි කරන මිනිස්සුගේ කනට. කොච්චර කරදර කෙරුවා රිලවුන්ගේ සද්දේ, කුරුල්ලන්ගේ සද්දේ කද්දාකක් කරදර කරන්නේ. අපි මේ හදාගෙන තියෙන සද්ද නගරයකට ගියාට පස්සේ ඉතින් මනසට වෙනම ආය හතුරෙක් හුනියමක් ඕන කරන්නේ මේ සද්ද නිසාම. ඒත් මේ සද්ද 100% ක් නතර කරොත් කණේ ක්‍රියාකාරීත්වය නතර වෙලා මොළේ ක්‍රියාකාරීත්වය නතර වෙනවා. ගන්ධ රස පහස මේ ශීලයකකීම මේ ආහාරය නැත්නම් මේ අවිද්‍යා වර්ධනය එහෙම නැත්නම් මේ තෘෂ්ණා වර්ධනයේද ආහාර නොදී ඉන්න එක නෙමෙයි සරුවත්‍යංශය සඳහන් කරන්නේ ඒක අත්කිලමතාන යෝගිතය. මේ සීමාව දන්නේ නැතුව අසීමිතව නැත්නම් සුකෝභ භෝගීව නැත්නම් පාරිභෝගිකත්වයේ කියලා එකක් තියෙනවනේ. consumerization කියලා. ඒකට මේ රට්ටු යන තාලෙට ගිහිල්ලා අනන්ත ප්‍රමාණ රූප කොටකට ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට අපි මේ කාලය ගත කරලා. එහෙම නැත්නම් කියනවා නම් ව්‍යාවෘත වෙලා අපි මේ කලබලකාරී ජීවිතයක ගත කරන ඒවා ලැබුණත් දුකයි නොලැබුණත් දුකයි. ඒ නිසා අපිට ලැබෙන යම් ප්‍රමාණයක් තියෙනවා. අපේ කර්මානුරූපව දයෝපගතව අනේ ලැබෙන ප්‍රමාණයත් එක්ක ජීවත් වෙනවා නම් ජීවිතය හරිම ස්වභාවිකයි. හරිම සුන්දරයි. ඒ වගේම හරිම సౌందర్యාත්මකයි. මේ අඹාගෙන ගිහිල්ලා හොය අල්ලපු ගෙදර තියෙන නිසා අපේ ගෙදරටත් ඕනේ අපේ දරුවන්ටත් ඕනේ කියලා මේ ස්පර්ශයට කරන වැඩ ටික දිහා බලනකොට අපිට ඇත්තටම එක්කෙනෙකුට මේ ශාසන දියාත්මක ක්‍රියාත්මක කරන්න යුද්ධ ප්‍රකාශ කරන්න බැරි තරම් අපේ යුගයේ එනකොට අපේ પરම්පරාව වෙනකොට ඒක සම්පූර්ණ ඔද්දල් වෙලා තියෙනවා. තනියම කාටවත් බෑ මේ වැඩේ කරගන්න. වැඩි කරන්න ගියොත් එහෙම විශාල වශයෙන් ඉහළට පීනන ගතියක් ගඟ දිගේ ඉහළට පීනන ගතියක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා හුඟව දෙනෙක් හිතනවා මේ යන රැල්ලත් එක්ක යන එක තමයි මොඩ් වෙනවයි කියලා කියන්නේ. රැල්ලත් එක්ක යන එක තමයි අභිවෘද්ධිය කියන්නේ අපේ දරුවන්ට වැඩි මොනුගුරන්ට ඒක ලැබේවා. අපේ නෑයින්ටත් ලැබේවා කියලා. ඉතින් මේක ස්පර්ශය පිටිපස්සේ දුවනවා දුවනවා දුවනවා දුවනවා. කිසිම කිසිම වහපියක් නැහැ. අර පිළිගහක් අර බුදියාගෙන හිටපු හාවා අහස කඩාවැටෙනෝ කියලා කැලේ කඩාන යන්න ගියාම හැම සතෙක්ම කැලේ කඩාන ගියා මිසක් එක එක්කක් දන්නේ මේ පුංචි හාවේ හීනෙන් බයලා කියපු පචේකට මේ දුවන්නේ කියලා. සිංහයා හිතන අතරල කොහෙද යකෝ යන්නේ කියලා ආවම හාව බඳුරද අලිය ළඟට ඇවිල්ලා කරපස්සේ කොහෙද යකෝ අනේ රාලහාමි බලන්නකෝ මේ අහස කඩාන වැටෙනවා. තෝ දැක්ක නෑ දැක්ක නෑ රාලන ගෝණ කිව්වා. ගෝණට කතා කළා තෝ කොයිද අනේ මේ මේ රාලාමි මේක ප්‍රශ්නේ මේ අහස් කඩා වැටෙන නිසා බල කතා කරගෙන ඉන්නව නෑ රාලාමි නිසා මේ ඉන්නේ අපිට දුවන්න ඕනේ. එතකොට කවුද කිව්වේ? දැක්කද නෑ. මට මුවා කිව්වා. අහගෙන අහගෙන යනකොට අර හාව පිටිපස්සෙම ඉන්නවා ඔක්කොමලා කිව්වා මේ හාව තමයි කිව්වේ එක එකක් දැක්කේ නෑ කියලා. සිංහක වරයන් යහවට දැන් බෑ කියන්න බෑනේ. එහෙම නැත්නම් හාවගේ කකුල ඉස්සරහට දුවන දැන් පස්සෙන් පස්සට යන්න වෙන්නේ. මොකද ඒ තරම් බය අහස කඩා වැටි කියලා. එදින කිල්ල බලනකොට අහස කඩා වැටිලත් නෑ. ඊට පස්සේ විශේෂ ගවේෂණයක් කරන්න සිද්ධ වුණා මේ බෙලියත්තක් වලට මේ තල්ලත්තක් වලට බෙලිගෙඩියක් වැටලයි. මේ අපි දුවන ගමනේ එකෙකුට තියනවාද කියලා බලන මේක හොයලා බලලා මේ මේ අපි ලබන මේ ස්පර්ශය පහසුවටද අපහසුවටද අර්ථ සිද්ධියටද අනර්ථ සිද්ධියටද සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඔයගොල්ලෝ නිකමට හරි හිතනවා මේ බහුජාතික සමාගම් අපි වෙනින් ওই පරිශ්‍රණය කරයි කියලා. උන්ගේ බලන්න පරිශ්‍රණ බජට් එක අරගෙන. ඒක තියෙන තව වැඩි කරන්න මිසක් මේ එකක තියෙන ආදීනව පක්ෂ පෙන්වන්න ඒගොල්ලන්ට ඕනකමක් නැහැ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මේක අපි තවත් කැම දාසලා කරගෙන අපි තනත් මේක ආభాෂණිය කරන. ඉතින් ඒකේ කෙලවරට ගිය තැනකදී අපේ පන්දි ස්වාමීන් වහන්සේ කියන බුරුමේ මේ ලෝකේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා කියලා පිසාච ප්‍රේත කියලා જાතියක් කොච්චර කෑවත් ඉවරපා වෙන්නේ නැහැ කියලා. අද මානවය පිසාච ප්‍රේතයෝ බවට පත් වෙලා පොළොව උඩ කෑම දාසලා විතරයි. කනවා කනවා කනවා කනවා කනවා කනවා කිලෝරක් නැහැ. රූප බලනවා බලනවා බලනවා බලනවා බලනවා කිලෝක් නැහැ. ශබ්ද අහනවා අහනවා අහනවා හැම තැනම යනකොට කන් දෙකට පොරොප්ප ගහගෙන ශබ්ද අහනවා. ගඳ බලනවා, රස බලනවා, පහස බලනවා. ඒක කවදාකවත් තෘප්තිමත් තත්ත්වයටපත් වෙන්නේ නැතුව ඒත් දරුවන්ට තරම් මුණුබුරන්න මේවා තමයි වැඩි කරන්න කටයුතු කරන. එක්කෙනෙක්වත් බලන්නේ මේ ස්පර්ශය කොහොමද සංසාර පැවැත්මට එතම දුකේ පැවැත්මට තමන්ගේ අර්ථ සිද්ධිය නැතිකරන්න නැත්නම් සෞඛ්‍ය නැතිකරන්න අත්කුසල නැතිකරන්න කටයුතු කරන හැටි බැලුවොත් එහෙම අපිම හොඳ කැපෙන හොඳ ස්ටේන්ලස් ස්ටිල් පීයක් කරගෙන පබුවට යන ගන්නවා වගේ වැඩක් කරන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් ලැබෙන ස්පර්ශ පිළිබඳව පුංචි මෙනෙහි කිරීමක් කරලා බැලුවොත් මේ රූප බලනවා මේ ශබ්ද අහනවා මේ ගඳ බලනවා මේ රස බලනවා කිය තේරෙවි ඊයේ දේශනාවේදී දෙතුන් සැරයක් මම මතක් කරපු විදිහට මේ ස්පර්ශය අපිව ගෙනියන්නේ වැඩියෙන්ම කාම දනවන අරමුණට. වැඩියෙන්ම මාන්නය දනවන අරමුණට. වැඩියෙන්ම මමයා පුම්බන අරමුණට. ඒ නිසා අභාවිත මනස වැඩි මේ අරමුණු රාශියක් තියෙනවා. වැඩියෙන්ම කාම දනවන නැත්නම් සිත් පැහැර ගන්නා එහෙම නැත්නම් වැඩියෙන්ම අල්ලපු gedර නැති අපේ gedර තියෙන මාන්නේ ඇති කර නැත්නම් මේ මමයි මේක ඇති කරගත්තේ මගේ අම්මා අප්පාවත් නෙවෙයි මම උපයාගත්ත දෙයක් කියලා ඒ ආඩම්බරකම් කියන්න පුළුවන් අරමුණු අලු බුද්ධම විදිහට අභිරමණය කරනවා ඒ නිසා ස්පර්ශ ගමනේ දිගටම තණ්හා මාන දිට්ඨි වැඩෙනවා කිසි කෙනෙක් එක දන්නේත් නැහැ ඒගොල්ලෝ හිතන මේ තණ්හා මාන දිට්ඨි වැඩි වීම දල ජාතික නිෂ්පාදනයේ වැඩි වීමක් ඒක පුද්ගල ආදායමේ වැඩි වීමක් සැප වැඩිවීමක් කියලා. ඒකෙන් වැඩියෙන්ම දල ජාතික නිෂ්පාදන තියෙන රටක වැඩියෙන්ම ඒක පුද්ගල ආදායම තියෙන රටකට ගිහිල්ලා බලන්න වැඩි වෙලා තියෙන්නේ මොකද්ද කියලා. වැඩි වෙලා තියෙන්නේ පිස්සන් කොටුවල පිස්සු දාන ඇඳවල් ගන්න වැඩි වෙලා තියෙනවා. බොහොම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ප්‍රතිශීල 10 පැනලා පිස්සොමයි. 25ක් යනකම් අසහනෙන් ජීවත් වෙන්නේ. ආය වැඩි වෙලා තිනවා පොලිසියේ සෙබළු ගන්න. එන්න එන්න වැඩි කරන්නේ මොකද මේ මිනිසුන්ගේ චාරේ නැතිලා කියනවා බයලජ්ජා නැතිලා කියනවා. ඉතින් අපිත් මේ ජාතිකන පස්වරු සැලසුම් දසවරු සැලසුම් හදාගෙන යන්න හදන මේ ස්පර්ශය වැඩි කරන්න තමයි. ඉතින් ඒ නිසා අපිට වාඩි වුණාට පස්සේ එකිනෙකට මේ එක ස්පර්ශයකට එක මේ කාය සම්පස්සයට හිත දාලා කාය අනුපස්සනාවේ එහෙම නැත්නම් රූප කර්මස්ථාන හිත දාලා පොඩ්ඩක් පුතේ ඔතන හිටපන් කියලා අපේ හිතට අපි සිල් සමාදන් කරෝලා ශ්‍රද්ධාව ඇති කරෝලා සතිය ඇති කරෝලා මෙතන හිටපන් කියලා කිව්වහම කරන පෙරලිය පේනවා දෙන්නේක වෙනසක් නැහැ ඔක්කොගම එක වගේ මොකද මෙතෙක් කල විවිධ අරමුණු වල පිස්සු ඇල්චි රිලෙවෙක් වගේ දුවදුවා හිටපු හිත පුදුරජානසිකන් කියන තෙල්ලමට වගේ මරනකොට ඔක්කොම නැති වෙනවා. දැන් පුළුවන් එකට දාලා හිතපන් බලන්න. කොච්චර පෙරලි කරනවද කියලා. ඒ පෙරලිය නැත්නම් පෙරලිය ඇති වෙන බැබිලිත වෙලි දෙවන්නේක් සම්බන්ධ නැහැ. මේ හරබලදාරි දෙයයන්ාංශ මේ කරපු එක. නැත්නම් කවුරුද ඌණියම් කරලා. මොකක්වත් නැහැ අපේ හිතේ චිත්ත නොසන්ඩාල නැහැදිච්ච කම. අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ සත්පුරුෂ ධර්ම අකෝවිදෝ ආර්යයන් වහන්සේලා දැකලා නැහැ ආර්ය ධර්මයේ අහලා නැහැ ආර්ය ධර්මයේ හැසිරෙලා නැහැ සත්පුරුෂෝ දැකලා නැහැ සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ සත්පුරුෂ ධර්මයේ හැසිරෙලා නැත්තම් ඔය කොටයක් උඩ තිබ්බට හිත හිටින්නේ නැහැ එතකොට තේරුම් ගන්න පුළුවන් මේ ස්පර්ශ දිදී පෝෂණය කරපු 90 කිරිපෝපෝ ඉඳලා දවසක ස්පර්ශ නැති කරන්නේ අඩු කරන්න ගිය ගමන් අපේ හිත කරන පෙරලිය මේකට මම කියන්න පුළුවන්. මේක මට සුභ සිද්ධිය සලසයි. තමන්ට අර්ථ සිද්ධිය සලසයිද කියලා. බුදුජානක අපිට ප්‍රශ්නයක් ඇති කරන පොඩ්ඩක් කල්පනා කරලා බලපන් උඹලා ඒ ඔළුව තියෙනවනේ අඩු ගන්න උකුණු ඔළුවක් තරම්වත් මොලක ධාතුව දුන මිනිස් කනවනේ පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ යඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති පුතෝ පුත්තා පුතෝ ධනං මට දරුවෝ ඉන්න අය මට ධනය තියෙන අය කියලා මේ බාල අඳ බාල ජනතාව දුක් ගන්න. Tamanට Tamanවත් නැතිකොට මොන දරුවෝද මොන වස්තුවද කියලා බුදුහාමුදුරුවෝ කිව්වා කියනකොට කැමති නැහැ නිසා බබාලා ඉන්න අම්මලා බබාලා හම්බෙන්න ඉන්න අම්මලා පොඩි උන් එහෙම කියන්නවත් දෙන්නේ නැහැ බුදුබණ. කිව්වොත් මේක ආමංගල්‍යයක් කියනවා. ධනය හම්බ කරන ආර්ථික විද්‍යාව ওই පාඩම කල්යල්ලිලිව පටන් ගත්තොත් කොහොම ඉද ක්ලාස් එකේ පාඩම? අත්තායත් නෝනත්තෝ කුතෝ පුත්තෝ කුතෝ ධනං කියලා ප්‍රොෆෙසර් පටන් ගත්තොත් මේ ආර්ථික විද්‍යාව උගන්වන්නේ. ඔය ඉගෙන ගන්න එකෙකුට පුළුවන් ඒ ආර්ථික විද්‍යාව කියන්නේ ඒක ඒක බෙල්ලෙල්ල නැහින ලණුවක් වගේ නෙවෙයි. ඉතින් ඔක්කොම සංගගෙන යනවා. අපි කියනවා මේ විද්‍යාවල් දිනුනොට බුද්ධහම දිනුනේ කියලා නෑ. බුදුරජාණන් වහන්සේගේ තියෙන විද්‍යාව මෙවට නිසා සුද්ධ අවිද්‍යාව කියන්නේ. මේක කරන්නේම ස්පර්ශය බෝ කරනවා. ඊයේ දේශනාවේදී මම මතු කරගන්න උත්සාහ කළා. මම දන්නේ පිරිස මයිත් එක්ක ඉන්නවද කියලා. මේ ගොඩාක් අරමුණු තියෙනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. රූපයන්ගේ විවිධ හැඩතල සහ විවිධ වර්ණ තියෙනවා. ශබ්දයන්ගේ තියෙනවා මනාපමනාප ස්ත්‍රී පුරුෂ, ඉන්දීය, බටහිර ආදී සංගීත රාව. එසේ ගන්ධෙත් තියෙනවා මනාපමනාප ඒකේ තියෙනවා විවිධ ගන්ධ જાති. රස જાති තියෙනවා. පහස જાති තියෙන නිසා මේ හැම තැනකදීම විවිධ භින්න රුචිකත්වයේ කියලා කියනවා රුචිකත්වයේ විවිධ කරන දේවල් තමයි මේ ගොඩාක් දීප වේලාවක මගේ හිතට ස්පර්ශ කරන්න පුළුවන් එකක්. දීයති චිත්තක්ෂණය. දැන් මගේ හිත කොයි එකද ස්පර්ශ කරන්න කියන එක මේ මේ බුද්ධ විඳින එක්කනාගේ මනාපෙද එහෙම නැත්නම් ඒක කලින් තීන්දුව වෙච්ච එකක්ද එහෙනම් කොහොමද මේක සිද්ධ? ඒක සිද්ධ වෙනවා අපිට කතා කරගෙන ඉඳ ඉස්සෙල්ලා සිද්ධ වෙලා ඉවරයි. ගොඩාක් දුන්නාට පස්සේ කොහෙද ස්පර්ශ කරන්න කියලා. මේ එතකොට අපිට තේරෙනවා අපි ස්පර්ශ කරන්නේ කල්ැතුව තෝරගන්න ලද්දා. ඒ මට තෝරන්න අවස්ථාවක් නෑ මම 16ක් වාගේ බැලේක් වාගේ ගොඩාක් පෙන්නලා තෝ මේකම කාපිය කියලා. එකකට අපිව මෙහෙවන මොකද්දෝ මෙහෙවීමක් තියෙනවා අපේකට රුචි රුචි අර්ථකත්වය කියලා කියනවා. අපේ පෞරුෂත්වය කියලා කියනවා. උදාහරණයක් වශයෙන් අපි බුෆේ ඩයට් එක නැත්නම් ඇටෝමේෂකට ගියාම අපි බෙදා ගන්න බත් පත නැත්නම් අපි කැමරට ගන්න ටික අර ඔක්කොම මේසෙම කන්න බෑනේ පුළුවන් නම් හොඳයි ඇත්තටම මේසෙම කන්න පුළුවන් නම් හොඳයි එහෙම තමයි හිතාන යන්නේ කන්න බෑ කොච්චර කෙරුවක් කන්න බෑ ඒ නිසා අපි ටිකක් තෝරන්න එපායි මම දෙන්නේ එක දේ තෝරනවාද කියලා අපි තෝරාගත්ත ප්ලේට් එක ගත්තට පස්සේ දෙන්නේ තෝරන්නේ. ඒකෝට ඒක තීන්දුව කරන්නේ ඇටෝම මේසේ අරබු මිනිහද? නැත්නම් යන්න ඉස්සලා ගෙදරින් ගිහිල්ලා ඊතාන තෝරනවද? මෙන්න මේ තේරුවාට පස්සේ තෝරපො ටික විතරනේ කන්නේ. මේෂේ ගොඩාක් දේවල් කියනවා. ඒ කනකොටනේ ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඒ ස්පර්ශය සිද්ධ වෙන්නේ ඉස්සලා ඒ දෙයට මෙහෙවීම කරන්නේ කවුද? කොහොමද මේ මෙච්චර ප්‍රමාණි මෙච්චර දේවල් කියලා තෝරා ගැනීම කියන්නේ කොහොමද කියලා බැලුවොත් ඒකට මට ස්වච්ඡන්දේ 100%ක් තියනවාද එහෙම නැත්නම් 100%ක්ම දෙයයන්ාංශය තෝරනවා මට ඕන දේද තෝරන්නේ එහෙම නැත්නම් ඒක මං විදිහම කවුරුත් තෝරලා කියනවාද කියලා බැලුවොත් අපි කෑම කටට ගත්තොත් විතරයි හපන්නේ හපුවොත් විතරයි බඩට යන්නේ බඩට ගියොත් විතරයි ඕජාව ගන්නෙ ඕජාව ගත්තොත් විතරයි කය යටෙන්නේ අපි ගත්ත දේ වසක් නම් ඒ හා සමාන හානියක් කරනවා. Tamanට වස වෙනවා. කැම මේසේ තිබ්බත් දිවැඩිය කාර්යයට සීනි වස වෙනවා. කොලෙස්ටරෝල් ප්‍රෙෂර් කියන විඤ්ඤාණ තේල් જાති වස වෙනවා. උවිදින් තනියම ගියොත් ගෙදර ගෑනි නැති ඉඳව පුළුවන් තරම් සීනි කානවා. හිතන ගිය හම්බෙන්නේ නැහැ. ගෙදර ගෑනි හිටියොත් දෙන්නේ නැහැ. තේකට සීනි දාලා දෙන්නේ නැහැ. තේල් කෑම හදන්නෙත් නැහැ. ඉතින් කාලි වෙලා ගෙදර ඇවිල්ලා කියනවා බලපං ගියෝදී මට බ්ලඩ් ෂුගර් නැගලා. ප්‍රෙෂර් නැගලා. ඉතින් ගෙදර ගෑණි බයිනවල ඇත්තෝ මේ අර මිනිහට කොට එහෙන ගහන්න ඕනේ බලන්න මෙච්චර කල් බ්ලඩ් සුගර් කන්ට්‍රෝල් කරන එක මියාකා සීනි කවලයි කියන්නේ. ඒ මිනිහට ඕන කමක් තියුණා මේ මිනිහට සීනි වෙන්නේ. මේ මිනිහා තේරුවත් නෙවෙයි. නොතේරුවත් නෙවෙයි. ඒ තෝරප ටික තමයි ස්පර්ශ කරන්නේ. ඒ තේරීම කොහෙන්ද වෙන්නේ? තේරීම කොහෙන්ද වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මේ ආව ඇත්තටම දුවන්නේ අහස කඩා වැටලාද? නැත්තම් මේ කොහෙන්දෝ හීනෙන් බය වෙච්ච ගතිය කර දුවන්නේ කියලා. මෙන්න මේක තෝරනවයි කියන එක සාමාන්‍ය යෝගාවචරයකට රහතන් වහන්සේ නමකටදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලා බේරන්න බෑ. ඒකට සුවිශේෂී වූ සර්වඥතා ඥානය ඕනේ. අපි දැනකටපත් වෙලා විවිධ විකල්ප රාශියක් තියේදී එකක් තෝරන්න තමයි අපිට තියෙන අභ්‍යාසය. ඒ තෝරන තේරිල්ල කොහොමද වෙන්නේ? මේකට කිට්ටුවෙන් යන කතාවක් මම කියන්නම්. තාම අපි ඉන්නේ ස්පර්ශය කියන මාතෘකාවේ. බුදුහන්සේ වැඩ ඉන්න කාලේ මේ හිටිය තරුණ භික්ෂුණියක් මොම ලස්සනයි තරුණ වයසේ සීලා කියලා. ඉතින් මෙයා නාලා ඒ ඇඟ වේලෙනකන් ඉන්න ටිකේදී මාරය ඇවිල්ලා කිව්වා මේ උඹේ ලස්සන ශරීරය උඹ හදාගත්ත එකක්ද? කවුරු හදලා දීපු එකක්ද මේ ලස්සන ශරීරය තියෙද්දි මොන භ්‍රමචරියක්ද ගිහිල්ල ඉවරලා මිනිහෙක් හොයාගනින් කිය. අපි ළඟට ඇවිල්ලා කපුවොත් කියන්නේ ඕකමනේ. අපි යාළුවොත් කියන්නේ ඕකමනේ. ඉතින් කාගේ නියෝජිතයද කියලා පේනවනේ දැන් එතකොට. අපිට මනාප හිත කියන ඔක්කොමලා කියන මට කී දෙනෙක් කියලා ඇද්ද? ඔය ඔච්චර කල් වයසනකම් ඉන්න බා හොයාගනින් කවුරුද කියලා. ඉතින් ඒ වෙලාවෙ හිතෙන්නේ මේ කිට්ටුම වන්තයා කියන වගේනේ පේන්නේ. ඒතර සීලා භික්ෂුණී කියනවා නයිදං අත්ත කතම් බිම්බං මේ මගේ ප්‍රතිබිම්බේ මම විසින් සකස් කරන ලද්දක් නෙවෙයි නයිදං පරකටං අගං මේක මල වාචයක් මේක හොදන්න ඕන නම් මේක කවුරුත් මඩ කරපු ඕනේ මොකුත් නෙවෙයි නිර්මාණයකුත් නෙවෙයි හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරොජ්ජති මේකට හේතු සම්පාදනය වෙච්චා මේ මගේ කය හැදෙනවා හේතු නැති වෙච්චාම මේක නැති වෙන නිසා උඹ මේක හැදුවයි කියලා මට දොස් කියන්න මාව පටලවන්නත් එපා මේකදී අසවලයි කියලා දුස්පාරණත් එපා. මේක හේතුඵල ධර්මයක්. ඊට පස්සේ මායයට ගොඩ පොරකොදුර කන් දෙන්න දෙයක් නැහැ. ඔපිනියන් දෙන්න දෙයක් නැහැ. අපි කිව්වොත් මේ ස්පර්ශ කරනදී මම කරන දෙයක් කියලා ඒක අම්මන කමක්, මරි කමක්, මෝඩ කමක් කාටවත් එහෙම ශක්තියක් නැහැ. ඒ වගේම මේ වෙන කවුරු හරි මට දීපු දඬුවමක් කියලා ඒකවල සරපට දාලා දෙයයන් විශ්වාස කරන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඡාන්ත්‍රණ දෙකටම නැතුවනේ. මට තේරුවා නම් මම මේ විදිහට දැන් වයසක කෙනෙක්. ඇහුවොත් එම තීරුවානන්නා කි වෙයිද? අපි පොඩ්ඩේ ඉන්න කාලේ මේ උපාසක කෙනෙක් හිටියාගේ දුව එහෙම දැන් අපි පල්ලෙහා වුණා. අනේ අවසර හොඳ කටකාරයව. අනේ අවසර මේ ආත්මේ නැති වුණාට ලබන ආත්මේ නම් මං කවදාකවත් නැති වෙන්නේ නැහැ කියන. ඉතින් මනාපේ තියෙන නැති වෙන්න නෙවෙයිනේ අපි කොහෙද කොහෙන්ද නැති වුනේ? මේ පැදුරට තුකේ විනාග වෙලා තියෙන්නේ. මේක අපේ තේරීමක්ද? මේ ව්‍යාධිය කියන එක. මේ මරණය කියන එක. නවත් අප කරා පැමිණෙනවා. මේ කවුද කරන්නේ? එහෙනම් අපිට කියන්න පුළුවන් මේ නාකියවීම 100ට 100ක්ම මගෙන් සුවයක්තව සිද්ධ වෙනවා මම කිසි දෙයකවත් කියන්නත් බෑ කියලා. ඒ නිසා මේ අපි ස්පර්ශ කරන දේ යනවා තමයි ওই ජාති ජරා ව්‍යාධි මරණ කියන ඔය නාඩගම ජවනිකා නාටකය. මේ ස්පර්ශය කොහොමද සිද්ධ වෙන්නේ? අපි ඊ නිදර්ශන ඉල්ගත්ත අපිට ඕනේ සක්මනේ පය තියාගෙන ඉන්න. තමයි හිත යනවා රූප බලන්න. හිත යනවා සද්දා. හිත යනවා ගන්ධ රස බලන්න. එතකොට ඕන අපිට තේරෙනවා සත්‍ය කැඩුනා, සීල කැඩුනා, කම්කාන සුද්ධ කරන්න ඕනේ. කියන්නේ අපිට හොඳටම තියෙනවා මේ පයේ තියාගෙන ඉන්න ඕනේ. මොකද ඒක නික්ලේශී. ඒක බොහොම ෂේම භූමියක් වගේ නමුත් ඒකේදී පණින්න හැටි බලනකොට කාටවත් කියන්න පුළුවන් පණින්නේ නැහැ කියලා. ඒක පණිනවාමයි. පැනවෝ ගමන් ඒක දැන් ඉන්නේ මේ කෙලස්යිද තැනක පැටලිච්ච තැනක බිය දනගන තැනක කියලා දන්න මිනිහට යෝගාවචරයයි කියන්නේ. මොකද යෝගාවචරයට බිය දනවන්නේ නැති තැනක් තියෙනවා. පුල කර්මස්ථානයක් තියෙනවා. ඉතින් ඒ නිසා යා පිට ගිය ගමන් ආපහු ගෙනලාට මූල කර්මස්ථානේ තබා ගැනීම තමයි නැත්නම් මම ඉන්නේ පිට ගිහිල්ලා පටලවගෙන කියව දන්න කෙනාට අපි කියන යෝගාවචරයයි. එයා කල්යාණ සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් නම් ආර්යනවංශ නමක් වෙන්න පුළුවන්. මම භාවනා කරන්නේ නැති කෙනෙකුට කොහොමඩක්වත් තාතා භූතයක් නැහනේ. මොකද එහෙම නිතර භාවිතා කරන අරමුණක් නැහනේ. යාගේ හිත අරකින් මේකට මේකෙන් මේකට පැන පැන පැන පැන යනවා. ඒ මනුස්සයා දන්නේ නැහැ. මේ ස්පර්ශය විසින් තමයි ආශ්‍රමවත් දාගන්න ලද මීහරකෙක් කරගෙන යනවා වගේ අරගෙන යනවා කියලා. යෝගාවචර දන්නවනම් යාට දැනගැනීම කරදරයක් වෙනවා. මොකද ඕනකම තිබුණා. මෙතන කියන්නේ හිතින්නේ. හිත පිට පනිනවා. ඒ නිසා යෝගාවචරයක හිතන්නේ මගේ සීල නැතිවීමක්, මගේ ශ්‍රද්ධාව නැතිවීමක්, මගේ සතිය නැතිවීමක් කියන මේක අත්තකතම් බිම්බම් කියා ගන්න හදන මේ මම විශ්ින් කරන ලද්දක් කියලා නෑ. ඒ හිත පටින එක මම හිත පිටපයින් එක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි. මට ඕන වෙදී කයේ තියාගෙන ඉන්න ගියාට හිතින්නේ නෑ. ඒක කාගත් දෝෂයක් නෙවෙයි. මේක වාර්තා කරන්න බැරි. අපි මේ අනත්තේ අත්ත් සංඥාවක් තියෙනවා මේ. පයේ හිත තියාගෙන ඉන්න යන්න ඕනෑ කියලා අපි අම්මාකාරක චේතනාවක් හතුව ගමන් කරනවා හිත පිට යනවා. මේ පිට ගියේ එක සම්පූර්ණ හේතුඵල ධර්මයක් මිස මට කිසිසේත්ම වග කියන්න බෑ. වග කියන්න පුළුවන් නම් මට ආත්මයක් තියෙනවා. හිතුකින් දන හිතින්න පුළුවන් ආඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. නෑ. මේක දැකලා ඒ නිසා යෝගාවචරයට හැලෙන්නේ නැතුව මම පෙන්නලා දුන්නත් මේ ආරක්ෂාකාරී ස්පර්ශයක් ඒක කඩාගෙන වැට කඩලු කඩාගෙන මීහරකෙක් පැනනා වගේ මේ වෙන වෙන අරමුණු වලට යනවා. ඒ යෑම දිහා ඒකට තියෙන හේතු කොහොමද? මොකද්ද කියලා බලාගන්න අපිට බැරි වෙන්නේ මොකද්ද? ගිය ගමන් හිත නරක කරගන්න. ගිය ගමන් අනේ සද්ධාව කැඩුනා. අනේ මගේ ඉන්දිය සංවරය කරනවා, සීලය කැඩුනා. අනේ මගේ සතිය කරනවා කියලා ඉෂාත බඳගෙන අඬනකොට මතුවෙන ද්වේෂය නිසා මේ නික්ලේශී තැනක ඉඳලා නිර්මල තැනක ඉඳලා ക്ഷേම භූමියක ඉඳලා කොහොමද හිත මේ ක්ලේශී තැනකට බය දනකන තැනකට ගියේ කියලා බැලීමේ හැකියාවක් තියෙන තරම් ඒකට ලෑස්තිලා යන්න ඕනේ. ඒ නිසා මේ සක්මනේ කියලා හැරෙන්න බුදුහාමුදුර අපිට කියන්නේ මෙන්න මේ gedara වැඩ ටික මේ අභ්‍යාස පන්ති අපි ලව කරන්න තමයි. මේ හැම වෙලාවෙම මේ ස්පර්ශය අල්ලන්න පුළුවන් වෙන්නේ අරමුණෙන් අරමුණකට මාරු වෙන තැන. ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන තැන. එහෙම නැත්නම් ඉරියාපත සංදි කියලා කියනවා. එක තැනක ඉඳලා තව තැනකට මාරු වෙනකොට ඒ සංදි ස්ථානයේදී අපි ලැබෙන දේ රාසයි කියලා ආශා වුණොත් අපිට මේ මාරුව දැක් ගන්න හම්බ වෙන්නේ. නැත්නම් නැති වෙච්ච දේ දුකයි කියලා අපේ හිත වෙහෙසටපත් වුනොත් අපිට කවදාකවත් මේ අතරමැදදී මොන කාගේ උවමනාවටද මේ මාරුනේ කියන එක දැක ගන්න බෑ. ඉතින් භාවනා කරන්න කියනවා. පුළුවන් තරම් මේ මාරු වුණාට හිත නරක කරගන්න නැතුව මේ මාරුව නැවත හිත ආයෙත් වෙනවා. ආයෙත් මේක දිහා මම බලාගෙන ඉන්නම්. බලාගෙන ඉඳලා ඒක කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා බලන්න උත්සාහකරනද යෝගාවචරගේ මනස ගොඩාක්කල් භාවනා කරනවා. ඔය කමඨාන් සුද්ධ කරන කියන හැම කෙනාගේම ඒ මොනම තැනක ඉඳලා තව තැනකට ගිය ගමන් ඒකට අභියෝග කරන ගතියෙන් පේනවා. තාම විවෘත මනසක්. විපස්සනාට සුදුසු මනසක්. විපරිණාමයේ දැනගන්න සුදුසු මනසක් ඇවිල්ලා නැහැ. හැබැයි උත්සාහ කරන පාරේ ඉන්නේ. ඒක ඒක බොහොම වටින දෙයක්. හැම දෙයකින් ළම අනිද්දේට මාරු වෙනවා. ඒ මාරු වෙනකොට ස්පර්ශාගේ මාරුව කියලා අපි කියන්නේ. ඉරියාපත මාරුව අරමුණු මාරුව ඒකෙදි මේ දෙකටම සමහිත තිබිච්ච එකයි අල්ලපු එකයි දෙකටම සමහිත ඇතුව බලහන් ඉන්න පුළුවන් නම් එයාට විතරක් තේනවා මේ අරමුණේම තිබ්බත් ඕක පටල වෙනවා වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා වෙන එකට මාරුණත් ඕක වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා එකම අරමුණේ තිබ්බත් අරමුණ විපරිණාමයටපත් වෙනවා අරමුණෙන් තව අරමුණට පැනනත් අරමුණ විපරිණාමයටපත් වෙනවා ඒක පුරුදු තැන ඉඳලා බලන්න පුළුවන්කම කියන එක ඇත්ත. තමන්ගේ තිප්පොලේ ඉඳලා බලන එක ලේසි. තමන්ගේ මූල කර්මස්ථානයලා. නමුත් මේ විපරිණාමය දැක ගන්න කැමති කෙනෙක් නම් මේ තිබුණු තැන ඉඳලා තව තැනකට ගියයි කියලා. ඒ ගිය එකත් විපරිණාමයටපත් වෙනවයි කියලා. එයාගේ අභ්‍යාසයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. නමුත් එතෙන්ට යන්න තරම් භාවනාව, එතෙන්ට යන්න තරම් ඉවසන ගතිය, එතෙන්ට යන්න තරම් අනිච්ච සංඥාව, එතෙන්ට යන්න තරම් විවුර්ත මනසක් අපිට නැති නිසා අපි ඉසాత බැඳගෙන අඬනවා. ඒකට හේතුව බුදුහාමර පෙන්වනවා මේ తත්‍ර తත්‍රාබිනන්දිනී කියලා. අපි ගිය තැන බදාගෙන ඒක අල්ල බදා ගන්න ගැතියක් තියෙනවා. යම් අපි දැන් සිංහල බෞද්ධ වෙලා ඉපදුනානේ. මරෙන්න නටනවා සිංහල බෞද්ධකම. ඊගාසු කියලා ගැන්දි අම්මා කෙනෙක් බඩේ ඉපදුනානේ ගැරන්ටි ආත්මයට මැරෙන්න නටනවා. ඊට පස්සේ ගිහිල්ලා කිඹි ආත්මික උපදිනවා කියන්නේ ඊට පස්සේ ගිඹි ආත්මෙන් මැරෙන්න නටනවා අල්ලුවේ මොකද්ද? ඒක රජකමක් කරන බැරෙන්න හදනවා. තේරෙන්නේ නැහැ මෙතන ගොඩාක් විකල්ප දිනවා. උඹමයි ඔය ගැරන්ටි ආත්මේ තෝරාගත්තේ. දැන් ඉතින් ඕක අල්ලගෙන නැඩුවට ඔයිට වැඩිය හොඳ තැනුත් තියෙන්න පුළුවන්. වෙනස් තැන් තියෙන්න පුළුවන්. ඒ නිසා අපට මේ අල්ලන අල්ලන දේ කොල්ල බබා වගේ අල්ලන ගතිය මේ ස්පර්ශය දැන ගැනීමට තියෙන ප්‍රධානම බාධාවක්. අභිධර්ම පන්ති වල එනතන් අටුවා පොත්වල මේ හිතක අනිවාර්යම තියෙන චෛතසික පහක් ගැන කතා කරනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. ඒකට අභිධර්ම පාඩම් වල නැත්තම් කියලා දෙන්නේ මේ පස්ස පංචමක ධර්ම කියලා. ඒ නිසා ඒ පාඩමේ හැටියට අපි මේ කෙලෙස් ඉදීම පටන් ගන්න ස්පර්ශය ඉඳලා. ස්පර්ශය ඇති වුණාට පස්සේ විඳිනවා විඳින පස්සේ ඒක අපි විතක්ක කරනවා විචාර කරනවා ප්‍රපංචයට යනවා. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ නාම ධර්ම විස්තර කරන තැන චේතන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ස්පර්ශය මුලට තියලා මේ කතා කරන්නේ ස්පර්ශ කරන්න ඉස්සරලා ඒ අරමුණ පිළිබඳ චේතනාව දුවන බව සංඥාව දුවන බව වේදනාව දුවන බවට ඉඟියක් තියෙනවා. ඒ තුනගෙන් පෙරිච්ච එකක් තමයි අපි ස්පර්ශ කරන්නේ. තියෙන හැමදේම ස්පර්ශ කිරීමේ මූලික ස්වච්ඡන්දේ කෙනෙකුට නෑ. ඒක යාගේ චේතනා අනුව කල්ැතුව තේරලා තියෙන, ෆිල්ටර් වෙලා තියෙන. යාගේ සංඥා අනුව අහුවෙලා තියෙන. වේදනා අනුව තේරිලා තියෙන ඒ වේදනා සංඥා චේතනා හරහා ගිය කයක් තමයි ස්පර්ශ කරන්නේ. නිසා අපි ස්පර්ශ කරනකොට ඒකට අපිට අහුවෙන ඇහුවිල්ල ස්පර්ශ මට්ටමට ඉස්සලා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක බුදු කෙනෙකුට මිස භාවනාවෙන් අල්ලන්න පුළුවන් තැනක් නෙවෙයි. අපි භාවනා පටන් ගන්න ස්පර්ශ කරාට පස්සේ. ඒක සුඛද දුක්ඛද ප්‍රියද මප්‍රියද මනාපද අමනාපද කියලා අපිට ස්පර්ශ කරාට පස්සේ. නමුත් මේ උඩා තියේදී ඇයි මේකම ස්පර්ශ කරේ කියන ප්‍රශ්නේ අපිට අහන්න අපි ළඟ දත්තයක් නැහැ. අපි ළඟ යායුතු ක්‍රමයක් නෙමෙයි. මේකට අපිට අන්වය ක්‍රමයට එහෙම නැත්නම් ණය විපස්සනාට බුදුහාමුදුරුවෝ පොඩි පෙතක් සකස් කරලා තියෙනවා. දැන් පසුගිය අවුරුදු 20 විතර ඇතුළත බුද්ධ ආගමේ මෙන්න මේ පැත්තට විශාල අවධානයක් දීලා තියෙනවා. මේ ස්පර්ශ කරන්න ඉස්සර වෙලා ස්පර්ශය සිද්ධ වෙන්නේ ඉස්සරලා අපේ මනස ඇයි ඒකටම ඇදලා යන්නේ කියන එක බලන්න. අපි සිංහලෙන් කියනවා හිත ගිය තැන ආදර රජ මාලිකාව සෑදේ. තමන්ගේ යම් දෙයකට හිත ගියා නම් ඒක අපි අල්ලගෙන ඒකේ අපි කතන්දර ගොතනවා මාලිගාව හදනවා අනන්තවත් තියෙනවා ඒ වගේ තව විකල්ප එකක්වත් අල්ලන්නේ අරකට කොහොමද යන්නේ මෙන්න මේ ස්පර්ශයට ගොඩාක් දේවල් තියෙනකොට ස්පර්ශයට තෝරා බේරා ගැනීම සඳහා ඉස්සර වෙන මානසිකාරයට නැත්නම් ඉස්සර වෙන ධර්මයට සංචේතන නැත්නම් චේතනා කියලා කියනවා නිසා අපේ චේතනාවල් අනුව තමයි අපිට දේවල් ආපුවම අපි තෝරන්නේ. ඒ නිසා අපි දන්නේම නැහැ ඇයි මේච්චර දේවල් තියදී මේක තෝරගත්තේ කියලා. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි ලංකාවේ සුපර් මාකට් කතාව දැන් ඉන්න පටන් අරගත්තේ සුපර් මාකට් එකට ගියාම ඒකේ ඕන තරම් බඩු තියෙනවා. ඒ තරම්කාරී මිලකටත් දෙනවා. ඉතින් ගියේ මිනිස්සයා බඩු ගොඩක් ගන්නවා. ගෙදර ඇවිල්ලා බලනකොට ඇයි මේවා ගත්තේ කියන එක ප්‍රශ්නයක්. කඩේ තිබුණ නිසා ගත්තා. ගෙදර ඇවිල්ලා බලනකොට මේක එච්චර බොරෝ දිනයක් නැහැ. කොහොමද මේ මෙහෙවීම වෙලාදී ඊට කලින් දවස්වල දැකපු ඇඩ්වර්ටයිස්මන්ට් වලින් ආපු මෙහෙවීම හරහා දැකපු ගමන් ගන්න. ඔය ජර්මන් ධර්මදූතයි බර්ලින් පන්සල හදන ගියාම ආශෝක විරත්න මහත්තයා ඒ අමාරු සංඝයා වංශනාවක් අරගෙන යන්න මොකද පැටලෙනව කොට දෙන්නේ. ඒක වටිනා සංඝයා වහන්සේ නමක් කරන් ගියාට පස්සේ ශාලාව හිස් කියලා තියෙනවා අවසරයි සාමනස අපි ගිහිල්ලා ලිබර්ටි එකක් අවශ්‍ය තියක් ගන්නමු කියලා. මේ හම්බ හොද්දට භාවිත මනසක් ඇති ආන්දරු කෙනෙක්. බණක් දන්නවා. ඒ වගේම හොඳ අත්දැකීම් සහිතයි. ඉතින් මේ ශාප්පුවට ගියාම මේ කෝණේ මහත්යෝ මට මේ කෝණේ මහත්යෝ කියනවලු ඒ ලොරියක් ගෙනවලා ටික දා ගන්නවා මහත්ය සල්ලි කරනවා. ඊට පස්සේ ඊගා ශාප්පුවට ගියාම මේක ගන්නවා මේක ඉතින් බඩු ගෙනලා අන්තිමට බණ්ඩ ලෝරිය මාදී තව හොඳටම වැඩ පුරවනයිලා ජර්මන් තරමතුල කියලා බඩු බෑවලු. බඩු බාලා බලනකොට ගාන කොච්චරද කියා ගන්න බෑ. ඊට පස්සේ අහවල හාමුදුරුවෝ දැන් මේ ටිකත් එක මොකද කරන්නේ කියලා. මම දන්නේ නැහැනේ මහත්තු මිච්චර තෝරප බව. මටම වසවිල්ලජ්ජයි වලු මේ බහුබණ්ඩික බව. මට මොකද උනේ දන්නේ නැහැ කිව්වා. අපිට දුන්නොත් එහෙම අවස්ථාවක් කාපිරිය ඇට්ටෝම් ගෙදර ගියා වගේ. කනවා කනවා කනවා කනවා කනවා එකහාරකටවත් තේරුමක් නැහැ. කොහොමද මේ මෙහෙවීම වෙන්නේ කියලා. ඉතින් ඔක්කොම එකතු වෙලා බිනත් මේ ඔබ තෝරපු දෙය කියලා හිතා ගන්න බෑ. අපි හැම එකටම චේතනා පහල වෙලා තියෙනවා. චේතනා විසින් අපි මෙහෙවනවා. ඉතින් අන්තිමට ඔක්කොම තරක ප්‍රතිඵල බලනකොට සුවිප් එක ඇදිලා තියෙන තැන බලනකොට පේනවා අපි කෑදරකමේ සීමාවක් නැහැ. ඒක නිසා මේ පස්ස ආහාරය පිළිබඳව අපි ඉගෙන ගන්නකොට ඊට යටින් කියන මේ මනෝ සංචේතන ආහාරය කියලා බුදුසසුනේ පෙන්නනවා. අපි යමක් ස්පර්ශ කරන්නේ අපේ මුල් බැහැගත් අපේ චේතනාවල් අනුව. අපේ මුල් බැහැගත් අපේ පෞෂත්ව ලක්ෂණ අනුව. අපේ රුචි අරුචිකම් අනුව. ඒ නිසා අපි මොන රුචි අරුචිකමකින්ද මේ නාඩගම නටන්නේ? අපි මොන චේතනාවකින්ද මෙහෙවිලා තියෙන්නේ? මොකද්ද අපේ පෞරුෂත්වයේ කියන එක මැරෙන කම්ම කවුරුත් දන්නේ නැහැ. කවුරක්වත් දන්නේ නැහැ මම කියන්නේ කවුද කියලා. අපිට වෙලාවක් නැහැ ඒක බලන්න. මොකද අපේ දරුවගේ උපන් දාතිය බලන්න ඕනේ, අල්ලපුගේ දේව බලන්න ඕනේ. ඩයන මැරුණද කියලා බලන්න තියෙනවා, ඩොලරකේ ගාණ බලන්න තියෙනවා, මේ භූමි කම්පණයවද බලන්න තියෙනවා. ඔක්කොම බල බල ඉන්නවා. එකෙකුටවත් මේ නටන මමයා මොන රුචි අරුචිකම් වලට කටයුතු කරන කෙනෙක්ද? මොන පෞරුෂත්වයක් ඇති කෙනෙක්ද මොකද්ද යාගේ ඇබ්බැහි කිසිසේත්ම බලන්නේ ඉතින් ඊට පස්සේ අපි චරිත සාහිතිකක් දෙනවා අනේ මම නම් හරිසෝ මම බොහෝම පිංකම් කරන කෙනෙක් මම බොහෝම හොඳ කෙනෙක් කියලා ඔය කවුරු නැතුවත් ඒ පුද්ගලයා දන්නේ මොන චේතනාවද කරන්නේ කියලා ඒ නිසා අපිට පුළුවන් වෙයිද භාවනා කරනකොට මේ සක්මන් කරන ගමන් හිත රූපයක් බලන්න පැන්නේ මොන විදිහේ චේතනාවක් තියෙන නිසාද කොහොමද මේ කටයුත්ත වෙන්නේ කියලා දැනගන්න නම් අහෙටත් සක්මන් ගන්න එහෙටත් මනින්න අරින්න. පයින්කොට බලන්න දන්නවනම් මේ පයේ හිත තියෙනකොට ඒක ക്ഷേම භූමියක්. හිත පැන්නට පස්සේ අශික්ෂිතව ඒක රස බලන්න ගියොත් එතන තණ්හාමාන දිටි පහළ වෙනවා ඒ හිත එකට පනිනවා කොහොමද මේක වෙන්නේ මේක දැක ගන්න තරම් ධර්මානුපස්සනාවක් මේක දැක ගන්න තරම් විපස්සනාවක් පුංචි පුංචි මෙහෙයුකින් ගන්න බෑ. පුංචි කැමැත්තකින් ගන්න බෑ. පුංචි සතියකින් ගන්න බෑ. බරපතල සතියක් ඕනේ. අරමුණු රාශියක් තින්දන්නපත් කරලා මෙයාට පෙන්වනවා මේක නික්ලේශී තැන, මේක නිර්මල තැන, මේක ക്ഷേම භූමිය. ඔබ පුරුදු කරගත්ත තැන. බලපෑ හිත පයින් හැටි. එතන අනාරක්ෂිත තැන. එතන තණ්හාමාන දිට්ඨි ඇති කරන දන. කොහොම මේ පණින්නේ? පෙන්නට පස්සේ අපි හිතමු දැන් දන්නේ මම ඉතින් මම ඉන්නේ ගෝචර භූමියේ නෙවෙයි. මම ඉන්නේ කෙලෙස් භූමියේ. මේ දෙක දැනගත්තට පස්සේ මේ මනුස්සයාට ඒ චිත්තක්ෂණයම පේනවනම් මේකයි මම වඩපු අරමුණ. මේකට ගිය ගමන් මම නැවත ආරක්ෂා වෙනවා. මට සත්‍ය පිහිටනවා. මට සීලය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ මේක තමයි බුදුහාමුදුරුවෝ කියන සද්ධාව කියලා. ඒක චිත්තක්ෂණේනේ යන්නේ අර අනාරක්ෂිත තැන ඉඳලා ආරක්ෂා තැනට එන්න කිසිම බාධාවක් නැහැනේ. මේක අකාලිකයිනේ. අනාරක්ෂිත තැන ඉඳලා ආරක්ෂිත තැනට එන්න අකාලිකව යාට ආනිසංස ලැබෙනවා ඒක දන්නවනම්. දන්නේ නැත්නම් අවිද්‍යාව නම් ඉන්නේ. එයා අර කාවකත්ත දිය කකා කකා කකා කකා යනවා. ඉතින් ඒ වගේ අවුලක ඉන්නකොට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අත දික් කළා කියද දරුවා උතෙන්ට යන්න එපා මෙතෙන්ට වරෙන් කියලා බුදුහාමුදුරන්ට ඒ දේ කරන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන එකට බණ අහපන්. ඩිගට ලෑස්තිලා භාවනා කරපන්. හෙටත් වැරද්ද වෙන්න දීපන්. වැරද්ද වෙනකොට උඹටම කල්පනා වුණොත් මේ හොඳ තැන ඉඳද්දි පිරිසුදු තැන ඉඳද්දි මෙතෙන්ට පැන්නා. දැන් දෙකම තියෙනවා. උඹ ඉන්නේ නරක තැන. උඹට අබ ඕන වෙලාවක මෙතෙන් එන්න පුළුවන්. ඕක තමයි උඹ හම්බ කරපු දේ. ඕක තමයි බාරස්සා කරන්න ඕන. ඕක තමයි බහාත්පසින්ම දැනගන්න ඕන පරිඤ්ඤයකදී දැනගන්නකොට එතෙන් යන්නේ කිසි බාධාවක් නැහැ. මේකෙන් කියන කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. භාවනා කරනකොට තමයි ආරක්ෂක භූමිය අඳුල්ලා දෙනවා මූල කර්මස්ථානයි කියලා අපි කියනවා. සක්මන් කරනකොට මෙන්න මේක මූල කර්මස්ථානයි. පරියන් කියනකොට මේක මූල කර්මස්ථානයි. බක්කනකොට මේකයි. පැසිල් කරනකොට මේකයි. කැසිල් කරනකොට මේකයි කියලා ආරක්ෂක භූමිය පෙන්නලා හිත පණින්න එක වළක්වන්න බෑ. යන්නට පස්සේ මම ඉන්නේ මේ නూరు නුපුරුදු තැනක ගෝචර භූමියක නෙවෙයි ආරක්ෂක තැනක නෙවෙයි මට පුළුවන්ද ඒ මගේ ආරක්ෂක භූමියට වැඩි වේලා නොකියන් ආපහු යන්න මෙන්න මේ ආපහු යන ගමන විස්තර දන්නවනම් මේ ලෝකෙ තියෙන సౌందర్యාත්මක රචනයේ ඉච්චලයි. මේ පෙරදිච්ච තැන ඉඳලා අරෝපදේශ රහිතව Tamanට තියෙන ආරක්ෂක භූමියට එන්න පුළුවන්කම තියෙන මනුස්සයර විතරයි ඒක ගැන කියන්න පුළුවන් නම් ඒක මේ ලෝකෙ තියෙන වටිනාම සාහිත්‍ය බවට පත් වෙනවා. අපි මේ කරන්න හදන පිට ගියයි කියලා කනගාටු වෙනවා. මේකට අනේ මට මේ දන් දීලා පින් කෙරුවොත් මේක හරියයිද කියලා අහනවා. සිල් දැක්කොත් හරියයිද කියලා අහනවා. සමාධියෙන් කරලා දෙයිද කියලා අහනවා. කිසිම නෑ මෙතන තියෙන ප්‍රායෝගික ඥානයක්. අපි මේ හරකෙක් වගේ අපි කාමයට ඇදලා දානවා. ඇදලා දැම්මට පස්සේ දන්න මේ අරමුණ අනාරක්ෂිතයි. මේක නෙවෙයි මට මගේ ගෝචර භූමිය මගේ අප්පගේ බුදුලි මේක නෙවෙයි. අප්පගේ බුදුලි කියන්නේ බුදුහාමුදුර අප්‍රතිප සතර සතිපට්ඨාන. මේක තියෙනවා. රණ්ඩු දබර කරන්න එපා හිත නරක කරගන්න එපා ඔබ ආපහු මූල කර්මත්තාන හිත ගන්න පුළුවන් නම් ඒ නිවස බලා ආපහු වෙන ගමන චිත්තක්ෂණයක්වත් නැහැ අකාලිකවම සිද්ධ වෙනවා ඒක අපි මෙතෙක්කල් වරද්ද වරද්ද ගිහිල්ලා මේකයි කරගත යුත්තේ කියලා කමටහන් සුද්ධ කරගෙන ආයෙත් අමාරු වෙච්ච වෙලාවක පරෝපදේශ රහිතව මෙතනට එන්න පුළුවන් නම් ඒ යෝගාවචරයා මේ ආහාර පිළිබඳව අපි පිටට ඇදගෙන යන ආහාරයක් කියනවා මනෝ සංචේතනා කියලා. ඒ ගිනිච්චට මම මේක වඩන ලද අරමුණ මාව පාවා දීලා නැහැ. මම මේක වඩන ලද මේ සතිය මාව පාවා දීලා නැහැ. ඒක තියෙනවා. නිසා ඕව ගැන රණ්ඩු සබර කරන්න යන්න එපා, ගැටෙන්න යන්න එපා. උඹ නැවත හිතපො දැන්න වරේ. මේකට බුදුහාමුදුර කියන්නේ අපන්නක ප්‍රතිපදා කියලා. අවිරුද්ධ ප්‍රතිපදා. අපි නරකට යොමු කරන අනේකට කරන්න දෙන්නේ. ඒකට විරුද්ධ වෙන්න එපා. ඒක අපන්නකෝ බලපන්. උඹ ඒකට දැනගන්න අපිට ශීම භූමියක් තියෙනවා. මෙතෙක්කල් වඩන ලද ආරක්ෂක භූමියක් තියෙනවා. හතර මේකට කියනවා සතිය ආරක්ෂාවගේ ආපහු කෑකොස් ගන්න නැතුව කාගවත් දොස් කියන්නේ නැතුව කරුණාකරලා එන්න තමන්ගේ සති අරමුණට කිසිම බාධාවක් මේ තුන් ලෝකේ කිසිම කෙනෙකුට ඒ නිවැරදි තැනක වැරදි තැන ඉඳලා නිවැරදි තැනට එන ගමන වළක්වන්න පුළුවන් ශක්තියක් දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට හතුරෙකුට හූනියමකට ආයුධයකට ඇත්තේ නැහැ. ඒ ටික තේරුම් ගත්තනම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මනෝ සංචේතනා කියන ආහාරය අපි නිතරම මේ ආරක්ෂක භූමියෙන් ඇදලා දාන්න. එළියට ඇදලා දාන්න. එළියට ඇද්දට අපිට නැවත ආරක්ෂක භූමියට එන එක වළක්වන්න චේතනාවලට බෑ. ඒ නිසා චේතනා කියන එක අපේ හිතේ තියෙන අපිව මේ නිවර්දිත නැඳලා විශේෂයෙන්ම යෝගාවචරයගේ සතිය අඳුරන කෙනාගේ එහෙම නැත්නම් විපස්සනා දන්න කෙනාගේ එයා ට්‍රැක් එකෙන් පන්නන දැන් කෝච්චි පීලි පන්නන දෙයි. කෝච්චි කොච්ච පාරද කියනකම් ප්‍රශ්නයක් නැහැ. පිළිපන්නන දෙයට කියනවා මේ තියෙන එක එපා වෙච්ච නිසා අපි වෙන එකට පන්නනවා. පන්නවට පස්සේ ඒක බලවත්. කොච්චි පිට පැන්න. ඊට පස්සේ නැවතත් ගන්න හරියට කොච්චි පිට දෙක උඩ තියාගත්තාට පස්සේ ආයේ චේතනාවට අපි නොමග අරින්න බෑ. නොමග ගිය ගමන් අපි දන්නවා ආරක්ෂක භූමිය නැවත නැවත එන්න එන්න දන්නවනම් එන පාර දන්නවනම් ඒ චේතනාව අවලංගු කරන්නේ ශීර්ණෝඩ විරුද්ධ ප්‍රකාශ නොකර අවිරුද්ධ ප්‍රකාශයෙන් කළ යුත්තේ කරන්නේ. අන්න එහෙම මේ උකුණු මොලේ උකුණු ඔළුවත් තරංගවත් මොලේ කියන කාර්යයේ සබ්බේ සංඛාරා දුක්ඛා සංඛාර කියන්නේ චේතනාව. සබ්බේ සංඛාරා දුක්ඛා කියන උදේ අවස කියනවා මන දේවල් වල අනිච්චාවත සංඛාරා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. හැබැයි කරන හරියක් කරන්නේ අපිටත් පැදුරටක් නොකිය අපේ හිත අර හිත අදිනු මෙහෙට අදිනු මේ සතිපට්ඨාන ගමනකයේදී ඒ අදගෙන ගිහිල්ලා අපි අනතුරේ හෙලනවා නපුරේ හෙලනවා ඉතින් ඒ නපුරේ හෙලන චෛතසිකයට තමයි අපි මේ චේතනා සංස්කාර කියලා කියන්නේ ඉතින් අපි මේ පුඤ්ඤාභි සංකාර කියලා જાතියක් තියෙනවා පින් කිරීම සඳහා මෙහෙවීම ඊට පස්සේ තියෙනවා අපුඤ්ඤාභි සංකාර කියලා පව් කිරීම සඳහා මෙහෙයවීමක් ආනින්ජාවි සංඛාරක જાතියක් වෙනවා පව් පින් නැති ඔය කොයි එකෙන් කෙරුවත් කියන්නේ ට්‍රක් එක පන්නන එක තමයි ඒක සඳහා අපි යන අපි පාරෙන් පිට ඇදලා දානවා කියලා කියන අපි යන පාර දැනගන්න ඕන අපිට ආරක්ෂා ලැබලා දෙන සතිය දැනගන්න ඕන අපිට ආරක්ෂා ලැබලා දීම සඳහා හැකියතාක් දුරට මූල කර්මත්තානේ පිහිටයන් ආරක්ෂා දෙන ටිප්පල වශයෙන් තමන්ගේ ඉරියව්ව ගන්න මොන්න තැනකට හිත ගියත් මොන්න කෙලෙසට ගියත් මොන සද්දෙට ගියත් වේදනාවට ගියත් හිතවිල්ලකට ගියත් මට නැවතත් ඉන්න මම දැන් මෙතන ඉන්නවා කියන තැන ගන්න. එහෙම නැත්නම් මගේ ආනපානෙට ගන්න. සක්මන් කරනකොට මම ඇවිදිනවා කියන එකට ගන්න. මේ වම මේ දකුණ කියන එකට ගන්න යනවනම් ඊගා චිත්තක්ෂණේ චේතනාක් ඇවිල්ලා අපි පාරෙන් පිට ඇදලා දමાવી. දැන් අපි ඒත් එක්ක කරන්න කරන්න යන්නේ. යුද්ධ ප්‍රකාශ කරන්න යන්නේ. අවිරුද්ධ ප්‍රතිපදාව මේකට අපන්නක ප්‍රතිපදා කියලා බුදුජනන්සේ සඳහන් කළා තියෙනවා. ඒකට කියනවා අරණ ප්‍රතිපදා. රණ කියලා කියන්නේ රණ්ඩුව. තෝ මොකටද මං යන පාරෙන් ඇදලා දැම්මේ කියලා අපි චේතනාවත් එක්ක රණ්ඩු කරන්න යන්නේ නැහැ. උඹට පුළුවන් ඇදලා දාන්න. මට පුළුවන් ආපහු මේක ගෙනත් යන්න. නැවත නැවතත් ආරක්ෂක භූමිය ගෙනත් යන්න. ආන්න මේ කටයුතු කරනකොට තේරෙවි අපි මෙතෙක් කල හැම දෙයකටම වෙනස් කිරීම සඳහා අභිවෘද්ධිය සඳහා නව නිර්මාණ සඳහා පුදුමාකාර විදිහට අපි චේතනා ඉදිරියෙන් තියාන අපේ ඉෂ්ට දේවතාව වගේ සලකලා තියෙනවා. ඒ සලකපු චේතනාවමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගය අපි එළියට ඇදලා දාන්නේ. ඒක නිසා ඒ චේතනාව එච්චර බලවත් නෑ ලෑස්තිලා යන්නේ කරන්න උඹ ඇදලා දාපන්. මම එනවා මේ පැත්තට. උදාහරණයක් වශයෙන් ගන්න. අපි උතුරු කට්ටක් කරන කොච්චර පහින් ගැහුවත් එයා හැරෙන්නේ උතුරටනේ. එයා පයින් ගහවට විරුද්ධ වෙන්නේ නැහැ. උඩට උන්න පයින් ගහනවා. පයින් ගහ ගහ ඉන්න ගන්නන්නත් ආරයි. පයින් ගහලන්ට කරම උතුරු ගත්ත උතුරේ. පොල් ගෙඩියක් අරන් දාන්න වතුරකට ලැබු පැත්ත උඩට එනවයි කියන එක නාසකවත් පුළුවන් ද වලක් ගන්න. බ්‍රහ්මයාට පුළුවන් ද වලක් ගන්න. දෙයියන් පුළුවන් ද වලක් ගන්න. ඒක ඉතන කියලා උඩට එනවා. ඕනේ කෙනෙකුට ගන්න පෙරලන්න කියලා. ප්‍රශ්නේ නැහැ. පෙරලින්නත කරපන් උඩට එනවා. ඒ වගේ වඩන ලද සතිය ඉදිරියෙන් තියාගන්න ලද අරමුණ අපි දෙයියන් වගේ බුදුන් වගේ අදාගෙන ඕනේ ලන්දකට ඇදගෙන පළච්චාව. රාගයට ඇදගෙන පළච්චාවයි, ද්වේෂයට ඇදගෙන පළච්චාවයි, මෝහයට ඇදගෙන පළච්චාවයි, සද්දයට ඇදගෙන පළච්චාවයි, හිතවිල්ලට ඇදගෙන පළච්චාවයි. ආපහු නැවත තමන්ගේ අර උතුරු කට්ට උතුරට හැරෙනා වගේ නික්ලිෂිතන්ට එන්න පාර දන්නවනම් ආපහු එන්න. ඕගොල්ලෝ දන්නවද බල්ලෝ ඈත තැන් වලට යනකොට ආපහු එන්න පාර දැනගන්න මොකද කරන්නේ කියලා? කකුල කුසල පොඩ්ඩක් චූ කර කර යන. ඒ මොකටද ඒ? ඔය කවුරු කරකොලයක් ඇරියත් ගෙහිමියා පටලවනට බල්ලට පැටලෙන්නේ ඌට අංගල වාර එනවා. බුද්ධිය මහසිසයඩෝ කියන්නේ චූ කරන්න එපා මෙනේ කරපන්. එච්චරයි. මෙනේ කරපන්. ඔබ මෙතන හිටියා පිට ගියා මෙනේ කරව මෙනේ කරලා කොහොනේ? ඉතින් කට්ටි කියනවා අයියෝ මෙනේ කරන එක දෙකේ පන්ති වැඩේ. ඒක ඕනේ අපිට නැද්ද මේ කෙලින්ම නිවනට යන්න ඉන්ටර්සිටි වගේ එකක්. එහෙම නැත්නම් මේ දන් දීලා බැරි වෙයිද අපිට ඔය මෙනෙහි කිරීම වෙනුවට විකල්පයක් හොයන්න. සිල් රැකලා එහෙම නැත්නම් මේ අනුන්ට උදව් කරලා මොන දේ කෙරුවා. Tamanට පහළ වෙන මේ චේතනාව හැම එකක්ම Tamanට අහේනිය පිණිස පිහිටනවා කියලා. කවදා හෝ කාට හරි තේරුම් ගන්න පුළුවන් වුණා නම් කවුද බුදුන් කියන්නේ කියන එක තේරුම් ගන්න. සබ්බේ සංඛාරා දුක්ඛා කියනක බෞද්ධයාට කියලා දෙන්න පුළුවන් වුණාට අබෞද්ධයට කද්දාකවත් කියලා දෙන්න බෑ හැම චේතනාවක්ම දුක පිණිස පිටනවා කිය. ඒක ඉස්සෙල්ලාම මේ බුද්ධඝම පොත් කියවපු ආතෂෝෆන්හව කියන ජර්මන් ජාතිකයා කිව්වා will is evil කියලා. මොන දෙයක් හරි හිතලා කරොත් කක්කා. වෙන සියල්ලම හොඳයි. මේ නිසා භාෂාවට තියෙනවා සකර්මක අකර්මක කියලා ව්‍යාකරණ දෙකක්. කරනවා වෙනවා. බලනවා පේනවා. අහනවා ඇහෙනවා. කරනවා කෙරෙනවා. හිතනවා හිතෙනවා. මේ සියලුම ශික්ෂා මේ සියලුම බුදුජාන් වහන්සේගේ ධර්ම ගැලපෙන මේ හිතාමතා කරන දෙයට විතරයි. හිතාමත කරන දේ තමයි ජඩකම්, අපරාධ, පව්, අකුසල්, වෙහෙස, දැවිලි, දැවිලි කියන්නේ. ඉබේ සිදුවෙන දේක කවදාකවත් කෙලෙසක් නැහැ. එච්ච අපිට මේ තියෙන දේ තියෙන විදිහට බාර ගන්න බැරුව අපි මේක අහලවට්ටම් කරන්න හදනවා, දියුණු කරන්න හදනවා, වැඩි කරන්න හදනවා. ඒ කරන හැම දෙයක් සඳහාම අපි සම්මාන දෙනවා, Nobel Prize දෙනවා, මැග්සේසේ සම්මාන දෙනවා. මේක පොඩ්ඩක් වෙනස් කෙරුවා. ඉතින් ඒ නිසා අපේ දරුවන්ටයි අපිට අපි නිර්මාණ කරපළ නිර්මාණ කරපළයි කියලා පුදුමාකාරී ගැනිල්ලක් උගන්වනවා. අභිවෘද්ධියට ඵලයල අභිවෘද්ධියට ඵලයලයි කියලා කරනවා. ඉතින් මොකද්ද කරන්නේ? අර තියෙන ස්වභාවික දේ තව පොඩ්ඩක් ඇද කරලා මේක මමයි කෙරුවේ කියලා නම ගහගන්න. නමුත් බුදුජානක කියන ඔක තිබුණ ක්‍රමේ ඒක තිබිච්ච ස්වභාවයේ ප්‍රകൃතිය තමයි දක්ෂම එකේක හේතුඵල ධර්මකෙ වෙන්නේ. ආලවට්ටම් කරන්න යන්න එපා කෙරුවොත් වගේ කියන්න වෙයි. පුළුවන් නම් භාවනා කරනකොට හිතන්න හුස්මවත් ආයාසයෙන් ගන්න එපා. ස්වභාවික වැටෙන හුස්මට එන්න දෙන්න. කයවත් හොල්ලන්න නැතුව පුළුවන් තරම් තියන්න හොඳට පහසුව කියලා. ඒකලදී මේකට වෙන හැටි බලන්න. කය හොඳටම විවේක වෙන්නේ මේ ඉඳගෙන විවේක මේ හුස්ම ආයාස නොකරන වෙලාව විතරයි. අපි ඉන්න හැම වෙලාවකම අපේ විය අපේ ඉරියව්ව අසමබරයි. ලෙඩ කරනවා. අපි කොයි වෙලාවද පටල මේකට වාඩි වෙලා ඉන්නේ? හැම ඉරියව්වකම හැම වෘද්ධියකම හැම කටයුත්තකම අසමබර කියෙදෙන්නේ. ඉතින් බුදුන් කියන පොඩ්ඩක් එක තැනක හිටපන්. සුම්ම ඉරි. ඒක උඩින් සිද්ධ වෙනවා. මොකද කරන හරියක් අක්කා. හිතමත කරන හේරම කක්කා. ඉතින් අපිට කරන්න බෑනේ අපිට දරුවෝ ඉන්නවා යන්න ගමන් තියෙන ඔක්කොම කරන්න. ඒක කරන්න ටික පුළුවන් අඩු මට්ටමින් කරන්න. ඒක ලෙල සියල්ල නතර කරලා අතත් පිට අතත් තියන වාඩි වෙලා ඉඳලා බලන්න මේ යමක් නොකර ඉන්න බැරිකම ගාය කඩි ගාය නලියනවා චාපිතකම කම්පන චංචල ගතිය ඉතින් බුදු ජානසේ දෙන්නේ මා විප්ලවීය උත්තරයක් මේකට මේ මනෝ සංචේතන කියන වචනේ බුදුහන්සෝ මනෝ සංඛාර කියන වචනත් පාවිච්චි කරනවා සංඛාර සංචේතන දෙකම එකයි බුදු ජානසේ මේ භාවනා කරනකොට කියන්නේ ආනාපාන සතියේ ඉස්සෙල්ලාම කාය සංස්කාර නැත කරගන්න. කාය සංස්කාර කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳන. ඒක බරපතලම දෙයක්. ඒ මොකද බාහිර පේන්න තියෙන බයක් ආවකම හයියෙන් ක්‍රියාත්මක වෙන දුවනකොට හයියෙන් ක්‍රියාත්මක වෙන දෙයක් තමයි හුස්ම කියන්නේ. කයි තැම්පත් වෙන තැම්පත් වෙන නිින්දට යනකොට නිින්ද යනවා. ඒ හුස්ම තැම්පත් වෙනවා. යෝගාවචරය ගෙන්නනවා භාවනා කරලා මේ ආශ්වාස ප්‍රශ්වාසී කියන කාය සංස්කාර නොදැනෙන මට්ටමට බස්සනවා. අපේ ජීවිතයේ අවුරුදු 120ක් ජීවත් වුණත් ඒක අපේ කාලසටහනේ නෑ. අපේ කාලසටහන තියෙන්නේ හුස්ම දියුණුක වැඩි කරවන සුවාසය අධදන වැඩ. බුදුසසුන අපිට දෙනවා පුංචි විවේකයක්. පුළුවන් නම් හුස්ම නතර කරන තැනක් බලන්න. හුස්ම නොදැනෙන මට්ටමට බලන්න. ඒ සම්පූර්ණ ජීවත් වෙනවා වඩාම සෞඛ්‍ය සම්පන්න මොහොත. වඩාම කායික මානසික සුවේ තියෙන තැන. ඉතින් දැනට ගොඩාක් ඔය රිසර්ච් කරගෙන යන්නේ මේ හුස්ම වේගයේ සහ මන ඒ ඒ හුස්ම වේග අනුව මොලේ ක්‍රියාත්මක වෙන ඇල්ෆා කිරණ බීටා කිරණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා වේග වෙන්න වෙන්න වෙන්න වෙන්න අසහනෙ වැඩි වේග වෙන්න වෙන්න වෙන්න වෙන්න මානසික රෝග වැඩි වේග වෙන්න වෙන්න වෙන්න කායික රෝග වැඩි තැම්පත් වෙන්න වෙන්න වෙන්න පස්සද්ධිය වැඩි. නිරෝගී භාව වැඩි. ඒක ඒ කය තැම්පත් වෙන වේගෙට ආනාපාන තැම්පත් වෙන වේගෙට ඒ චිත්තක්ෂණයෙම මොලේ ඒ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දැම්මට පස්සේ කියන්න පුළුවන් දැන් කොච්චරක් තැම්පත් වෙලා තියෙනවද කියලා. ඒ තැම්පත් වෙච්ච ගාන චිත්තක්ෂණ දෙක තුන වෙන්න යන්න යන්න පුදුමාකාර බලයක් හැවෙනවා. යවියක් හැවෙනවා. ඒ පුද්ගල නැගිට්ටට පස්සේ කියනවා පැයක් පුදුම නැගිට්ටා වගේ පුදුමාකාර විශ්වාමයක් ඇති වෙනවා. නිකමට හිතන්න අපි මේ වෙලාවේ ගෙදර හිටියනම් මොකද කරන්නේ කියලා. මොන්න තරම් දේවල් වල ව්‍යවෘත වෙලා අතීතය ගැන හිතමින් අනාගතය ගැන හිතමින් අර දරුවා මේ ඇත්ත ගැන හිතමින් අතන මෙතන ගැන හිතමින් ලෝකේ තියෙන සේරම මේ ගම කරන බබා හැමි වගේ ඔළුවේ දාගන්න දාගෙන ඉන්න එකක් අක්කරන පස්සකා ගන්න නියපොත්තක්වත් නැහැ ඒ වුණාට කල්පනාවන අතීත අනාගතේ හොයන්න දරුවන්ගේ හොයන්න අතර මෙතන හොයන්න අන්තිමට මේක හිතවන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ නිකන් පිච්චිලා නැහිනවා. ඒ විනෝඩ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න උඹ සුවපත් වෙලා හිටපන්. උඹ ඒක තැනක ඉඳ කරලා පොඩ්ඩක් මේ කාය සංස්කාර නැත කරපන්. අම්මෝ කොහොමද මේ ප්‍රශ්න තියෙදි භාවනා කරන්නේ? හුස්ම සුවාසේ ගන්නෙ මොකද? නයි පිඹිනවා වගේ. ආනෝචි ළඟ ඉන්න මිනිසුන්ගේ ඉන්දියාප්පම් කරනවා නම් ඉන්දියාප්ප උල ගැන සයිස් එකට හුස්ම ගන්න. මේ මොකද භාවනා කරන කට්ටිය. කවුරක්වත් දන්නේ නැහැ මේ බුදුරජාණන්සේ භාවනා කරනකොට කියන්නේ මොකද හුස්ම පුළුවන් තරම් තැම්පත් වෙන්න අරපන්. සංස්කාර කාය සංස්කාර අඩු වෙන්න බලපන් කියලා. ඉතින් යටුවජාන වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ වචී සංස්කාර නැති කිරීම ගැන කතා කරන්නේ නැති කියලා. ඒක ලතුවජාන වහන්සේ උත්තර දෙනවා. කය කවදාකවත් තැම්පත් කරන්න බෑ කතා කර කර. වචනේ 100%ක්ම නතර වෙනවා. ඒ විතරක් නෙවෙයි. වචනේ යටටට්ටුව වෙන විතක්ක ਵਿਚාරත් නතරුනේ නැත්තම් කවදාකවත් කායේ තැම්පත් වීමක් එන්නේ නැහැ. ඒ නිසා කාය සංස්කාර තැම්පත් උනායි කියලා කියන්නේ වචී සංස්කාරීට කලින්ම තැම්පත් වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ ජීවිතයේදී භාවනා කරනකොට තම හොඳට ඇඟ පట్టල වාඩි කරලා සහැල්ලුව සමබරව කියලා මේ ඔබ ස්වභාවයෙන් එන හුස්ම දිහා බලලා ශබ්දත් ඇහි හිතවිලි දැනේ වේදනා තියේ ඒ අතරමැද මේ තැම්පත් වෙන හුස්මට බොරමඩ වතුර එකක් කලත්තු කරලා කබඩයක් උඩ තිබ්බට පස්සේ එnde ende ende ende ඒ බොර තැම්පත් වෙනවා වගේ මඩ තැම්පත් වෙනවා මේ ආශ්වාස ප්‍රශ්වාසයට මොකද වෙන්නේ කියලා කරදර නොකර අපන්නක ප්‍රතිපත්තියෙන් බලන් හිටියොත් එකයි වෙන්නේ තැම්පත් වෙන විතරයි ඒකට මේ නිසින්ින්ද වෙන්න දෙන්නේ නැති නිසා තමයි පෑදිදියට බොරදියෙක් වුණා වගේ මේක ආයෙ කලත්තු කරනවා. කලත්තු නොවෙන්න ඇරියොත් හොඳට භාවනා කරපු එක්කෙනාට තමයි හුස්ම රැලි දෙක බලන්න ඉස්සලා හිත තැම්පත් වෙනවා. ඒ මොකද එයා දන්නවා මේ බලන්නේ කැත්තම්පත් කිරීමකට. අනික් කට්ටිය හිතන්නේ වෙන මොකද්ද ඔළුවේ තියාගෙන. භාවනා කරනවා එයා දන්නේ මේ භාවනා කළා ආනාපානිය සංසිඳවන්න යන්නේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ ආනාපානිය කියන එක gedara යනකොට රාත්තල් දෙක තුනක් දෙයි. ඒක ගිහිල්ලා ඒකේ ලොකු ගාණ හැටියට තමයි තෑගි හම්බෙන්නේ. ඒක ඉතින් ආනාපාන පුළුවන් අතර එකතු කරන්න ආද. මේකේ තියෙන ආනාපාන ගිවං කරන්නේ. ඒ කාය සංස්කාර සංසිද්ධියම කියලා කියන්නේ මට මතකයි මම ওই ගාල්ල ගිහිල්ලා මිට තුන් සැරයකට ඉස්සලා කියන බණේදී මතක් කරා. අරමුණ ප්‍රකට තාක්කල් කෙලෙස් ප්‍රකටයි. අරමුණ සිංහලට කෙලෙස් සිංහ වෙනවා. අරමුණ ගෙවෙනකොට කෙලෙස් ගෙවෙනවා. ඒ නිසා එnde end end end සීළු කෙලෙස් අයින් කරලා ආනාපාන කියන කෙලෙස්ය අරගෙන ඒ කෙලෙස්යත් ගෙවස් දෙන්න ගිය ගමන් ඒ කාය සංස්කාර කියන මනෝ සංචේතන වගේ කාය සංචේතන තමයි තැම්පත් වෙන හැටි දැක් ගන්න පුළුවන්. ඒකට කල යුත්තේ මොකද්ද? මොකක් නොකර හිටපන්. කරන හැමදෙම වෙන්නේ ගැළඹෙන්නේ. අවිශ්වෙන එක. ඒ නිසා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන්කට අනුග්‍රහ කළොත් විතරක් කියන කාය සංස්කාර සංසිඳුනොත් පමණක් පේනවා. ඊට යටටට්ටුවේ චිත්ත සංස්කාර වැඩ කරනවා. සංඥා චේතන වැඩ කරන කද්දාකත් පේන්නේ මේ මට්ටම අයින් කෙරුවේ නැත්තම්. ඒක හරියට පාසි බැඳිච්ච වතුර කඩක් වගේ තියෙනවා. ඒ පාසි තියෙන තාකල් ඒක තන පිටරයක් වගේ පේන්නේ. අර පාසි අයින් කරාට පස්සේ පේනවා යට හොඳ පිරිසිදු වතුරක් තියෙනවා. එහෙම නැත්නම් සල්පීනියා වලින් වැහිච්ච වැවක් දිහා හිතන්න බැලුව බැලමට පේන්නේ ක්‍රිකට් පිච් එකක් කියලා. ඒ තරම් මට්ටමේ. කවුරුත් හිතන්නේ මේක තන වතුර කඩක් කියලා. කවුරු කියලා මේ පාසි ටික සල්විනටි අයින් කරපම ඇතුළේ වතුර පේනවනේ. ඒක කවදා හෝ යෝගාවචරය. මේ භාවනා කර කර ඉන්නකොට මේ කාය සංස්කාර වශයෙන් Tamanda වැටහෙන මේ කායේ ආස්වාස් ප්‍රසවාසයේ එහෙම නැත්නම් අපිට පිම්බීම හැකිලිම එහෙම නැත්නම් අනිකුත් කම්පන චංචල දිහා නොසැලී බලාගෙන හිටියොත් මේක තැම්පත් වෙලා තැම්පත් වෙලා තැම්පත් වෙලා වෙලාවක තමයි මේක තියෙනවද නැද්ද කියන්න බැරි තරම් තැම්පත් උනායි කියලා කියන්නේ එයා මේ කාය සංස්කාරවල සමතයක් පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාණන්සේ ඔය කායන පසනා කොටසේ අන්තිමට සඳහන් කරලා තිනවා ඉස්සලාම දීර්ඝ හුස්ම දැකලා ඊට පස්සේ කෙටි හුස්ම දැකලා ඊට පස්සේ හුස්ම ශරීරේම නැත්නම් මුළුල්ලම දැකලා මුළු ආශපස කයම දැකලා එහෙම තැම්පත් මේ තැම්පත් වීම හරහා කෙරෙන්නේ මොකද්ද ඒක අවුස්සන කුප්පන වෙනස් කරන හැඩ කරන චේතනාවට හේරෙම නිවෙන්න නිවුණට පස්සේ එයාට චිත්ත සංස්කාර කියලා ඒ පෑදිදී ගැඹුරු පේන්න වගේ වැවේ ජලකඩේ නැත්නම් ඡායාව පේන්න වගේ තමන්ගේ මූණේ පේන්න පටන් ගන්නවා මේ ආස්වාස් ප්‍රසවාස සංසිඳනට මේ යම් යම් වේදනා සංඥා වැඩ කර කර තියෙනවා ඒක නිකන් මේ මම දැනගෙන කරන නෙවෙයි ඒක හරියටම හීනික ස්වරූපේ තියෙනවා හීනිකදී වේදනාව දැනෙනවා අපිට සංඥා දෙනවා නමුත් 100%ක්ම මනෝ මූලිකයි ඒකට ආශ්‍රත් ප්‍රසාර සංසිධීකරණය යනකොට ඒ කියන්නේ රූපේ සංසිධකොට රූප සංඥා එනවයි කියලා මේක බුදුරජාණන්සේ සඳහන් කරනවා අපි අද ප්‍රශ්නයක් අහලා දෙනවා මොකද්ද ස්වාමීන් වහන්සේ මේ කාමයේ කියාට පස්සේ කාම සංඥා වෙනවයි කියන්නේ ඊට පස්සේ රූපේ දැම්මට පස්සේ රූපේ කියාට පස්සේ රූප සංඥා එනවා කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් අහුවා මම ඒක ඉවලා විචාර විචාර කරන්න ගියේ නෑ මම කිව්වා මේ චූලසුඤ්ඤත සූත්‍රේ නැත්තම් පොට්ටපාය සූත්‍රය කියවන්නේ කියලා. එහෙනම් මේ රූපේ ගෙවම් කරන්නේ නැතුව රූප සංඥා තේරුම් ගන්න බෑ. රූප සංඥා කියලා කියන්නේ මේ චිත්ත සංස්කාර. මේ චිත්ත සංස්කාර දැකපු දවසේ තමයි තේරෙයි අපි මේ අඩිය දකින්න නැතුව තමයි මෙතෙක් කල මේ নানা ආකාර අන්ධහැර පෑම් කරේ. নানা ආකාර මේ ආලවට්ටම් කරේ. නමුත් මේ යට තියෙන වේදනා සංඥා දැකපු දවසේ තේරෙයි Tamanට මේකක් බලාගන්න මිනිස්සෙක්ම වෙන්න ඕනේ මිනිස්සෙක් වෙලා සමාධියේ සෑහෙන ගැඹුරකට යන්න ඕනේ. දැකලා සතුටු වෙන තරම් දෙයක් අඩියේ නැහැ. අඩියේ තියෙන හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ අපේ තිබිච්ච සංඥා වේදනා අපි මේක තමයි සංසාරයෙන් සංසාරට කරපොඩි බැඳගෙන බරමළු අරගෙන යන්නේ. ඒකේ ගණ්ඩ දෙයක් නැහැ. ඒකේ තියෙන්නේ මෙතෙක් කල් වෙච්චි අතපහුව වෙච්ච ඒවා, පෙරදිච්චා, පෙරදිච්චා, චිත්ත පීඩා, අසහන, මානසික ආකල්ප එන්න පොදියක් තියෙනවා. තමන්වත් දන්නේ තමන්ගේ පොදිය මොනවද කියන්නේ කියලා. අපි මතක තියාගන්න බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා දන්නේ. කොච්චර අපි වහගෙන ඉඳ ගියත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා දන්නවා මේ මිනිස්සු මේ බරපොදි උසුලාගෙන මේ යන්නේ මේ කුණු කන්දල් මේ හත් අවුරුද්දක් පරණ ඉති අසුචි වල තමයි රෑ බුදින එක උදේ වෙනකන් ගෙනිනවා. මැරිච්ච එකයි ගාවත්නක් ගෙනියනවා. ගෙනියන්නේ මොන මවුලද කියලා දන්නේ අපි ඉන්න කාලේ ওই වේල දිනේ ටවුමට ගැහුවා මේ ත්‍රස්තවාද ත්‍රස්තවාද නෙවෙයි ඉතින් අපේ සිංහල තමයි ගැහුවේ. ගැහුවේ දෙමළ කඩවලට. ඉතින් අපි කබරපත්තෙන් ගිහිල්ලා බලන්න හිටියා මේ කඩ කඩනවා. එන්න බෑ කියලා දෙන අන්තිම නීචේ දාලා. එකෙක් මුට්ටියක් අරගෙන දූවනවා. ඉතින් මේ මිනිස්සු කවම මොනුපොතේ තියෙන කියලා මම දන්නේ මොනවද දන්නේ දෙමළ කඩේ තිබ්බ ඉස්සුවා ගියා. බලනකොට අර සුරුට්ටු වලට දාන්න ගන්න තේ කහට ටික. ඒ වෙලාවේ තමයි ඌ බැලුවේ මොනවද තියෙන්නේ කියලා ඌට ඒක ප්‍රශ්නයක් නැහැ. දෙමළ කඩේ තිබ්බේ දෙමළට ගහන්න ඕනේ. කඩලා බඩු ඔක්කොම එළියට දාලා මුට්ටිය උසගත්ත දිව්ව. අපි මේ අරගෙන දුවන්නේ අර හාව තල්ගේ තල්ලත්ත වටනට පස්සේ අහස කඩා වැටෙනවා කියලා මොන කුණු කන්දලේද කියලා දන්නවනම් විලිලැජ්ජ හිතෙයි. ආත්මෙන් ආත්මෙට අපි මොනවද ගෙනියන්නේ කියලා. ඊයේ රෑ ඉඳලා හේතු දෙවෙනකම් මොනවද ගෙනියන්නේ කියලා මේ තාම ආරස්ථාවට කණ්ඩු හතක් ඇතුළේ තියෙන දන්ත ධාතුන් වහන්සේ වගේ ඔය තියාගෙන ඉන්න ඔය චිත්ත සංඛාර දිහා බැලුවොත් එකෙකුටවත් සතුට වෙන්න බෑ. එතකොට නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති ඕක පිළිබඳ ආය වේදනාව විඳින දෙයක් ඕක ඇත්තේ නැහැ සන්තෝෂ වෙන්න දෙයක් රංජනීය කරන දෙයක් නෑ අසත්තරක් හත් අවුරුද්දක් පරණති අසුචි වලක කුමක් රංජනීය කරන්නද විමුච්චති අනේ මේ කුණු කන්දලේ දැම්මොත් මෙතන ඇත්ත දාන්න බෑ මේ ආසාවෙන් කරඬුක තැම්පත් කළා කියන හිටියා වගේ පසංගාගෙන ගියේක මෙව තමයි ඇතුලේ තියෙන්නේ මෙන්න මේක දැක්කොත් මැරෙන්න ඉස්සෙල්ලා සීබුද්ධියෙන් එහෙම නැත්නම් සද්ධාවෙන් සීලයෙන් සහ සතියෙන් යුතුව ඔක්කොම දිහා බලනකොට පේන්න තියෙන හැම කෙනාම ඕක තමයි උස්සගෙන මේ කාටවත් පෙනෙයි කියලා කියන්නේ ඒගොල්ලෝ නම් හිතන්නේ වටන දෙයක් තියෙනවා කියලා බලන්න මිනිහට තියෙන්නේ නොදකින්න එක හොඳයි මොකද අසුචි වලක් ඔගේ තියෙන්නේ මේක සූද්ධ කරපල්ලා කිංච බික්කු ඉමං නාවං කියලා බුදුහාමුදුරුවෝ ඒ නැව අස්කරපල්ලා නව පිරෙන්න පිරන්න ගමන අමාරුයි නව හිච්චිච්චාම ගමන ලේසි ඔය තියාගෙන දුවන දේ උඹලවත් දන්නේ දැක්කොත් හීනෙන් බය වෙයි දැක්කොත් හීනෙන් බය වෙයි ඒකයි කියන්නේ සද්ධාවක ඉඳලා මේ වැඩේ කරපල්ලා සීලක ඉඳලා මේ වැඩේ කරපල්ලා සතියක ඉඳලා කරපල්ලා ඕක සතියෙන් සීලෙන් සද්ධාවෙන් නැතුව දකින්න උන තමයි පිස්සෝ කියන්නේ උන් Tamanට කපා ගන්නවා, බනිනවා, අනුන්ට විරිටනවා, යකඩ ගැලිය අහුලනවා. ඒ මොකද උන් දැකලා මේක. නමුත් උන්ට සද්ධාව තිබුණේ නැහැ. සීලෙ තිබුණේ නැහැ. සතිය නැහැ. ඉතින් අපි උන් පිස්සෝ කියලා උන් ගාල් කරනවා. පිස්සෙක් දන්නවනම් අපිට බණේවි. එතකොට මොකද්ද කියන්නේ? අපෝ අයිතිවාසිකම තොටක් තියෙන ඔය අසුචි වලමයි. තොපිට පොදාජ්ජක් තියෙන මට පිස්සා කියන්නේ කියලා. තමයි පිස්සෝ ගාල් කරලා අපි අපි අපි සුද්ධ જાතිය, අපි සුද්ධ වන්දන සුත්තමාන පාල. ඇතුළේ බැලුවොත් මොනවද තියෙන්නේ කියලා. මේක දැක ගන්න නම් අපි දැන ගන්න මේ හිතාමතා අඩුගානේ කරන කියන දේ తాවකාලික පොඩ්ඩක් නතර කරන්න. කතා කරන එක පොඩ්ඩකට නතර කරන්න. ක්‍රියා කරන එක පොඩ්ඩක් නතර කරලා වාඩි වෙච්ච තැන පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් ඉන්න බලන්න කොච්චර අමාරුද කියලා. ඒතකොට තේරෙයි මේ චේතනා කියන මේ නාස්ලනුව දාගෙන අපි යහට මෙහට නටලා අනුත් නටවලා කරපු කටයුතු දෙන සාහාන අපරාධයක් තමයි අපිට ඒක තැනක ඉන්න බෑ. කතා නොකර ඉන්න බෑ. ඉතින් අපි බුදුන්ගේ නාමයෙන්, ධර්මයේ නාමයෙන්, සංඝයාගේ නාමයෙන්, සීලේ නාමයෙන්, සමාධියේ නාමයෙන්, ප්‍රඥා නාමයෙන් මේක හිර කරනවා. මේකට කියනවා ශික්ෂණය කරනවා කියන්නේ. හික්මෙනවයි කිය. මේ හික්මෙන්න බුදු දහමේ කාටවත් අන කරන්නේ නැහැ. සුද්ධ වෙන්න ඕනේ නම් හික්මියක්. ඒ නිසා මනෝ සංචේතනය තමයි සීල කියන්නේ කාය වචන හික්මීම නම් මනසේ හික්මීම සඳහා දොර කවුළු යොත් කරලා කියලා බලන බලිල්ල, tire අයින් කරලා බලන බැලිල්ල, පාශිතික අයින් කරලා වතුර බලනවා වගේ මනෝ සංචේතන තැන්න ගියොත් අපි මෙතෙක් කල් කරපු කුමන නැටුම් කෙලි කවට සිනාදා මොන මොන බයිලා තොවිල් නටලා තියෙනවද? තව ඉස්සරහ කොච්චර නටයිද? මේක මගේ මනාපෙද? මේක මගේ අභිවෘද්ධියද? මේකෙන් මට අභිවෘද්ධියක් වෙයිද කියලා අර භාවා නැවතත් පිළිගිදි වෙටිච්චන්ට යනවා වගේ තමයි. බොහොම බයින් යන්නේ. තබන තමන පියවරක් දැන් අහස කඩාවැටි දැන් අහස කඩාවැටි කියාගෙන යන්නේ. නමුත් සිංහා කියනවා තෝනම් මේ ලනෝ දීන දුන්නේ ඉස්සරවිය කියලා. ඒ වගේ තමයි බුදුරජාණන් අපට කියනවා. උඹලා අඩිය තියන්න බයයි. ආපහු යන්න බයයි. මොකද උඹ හිතන්නේ අහල කඩා වැටෙනවා කියලා. වැටලා තියෙන්නේ හීනෙන් හිටපු හාවෙකට තල්ලත් අකොට බෙලි ගෙඩියක් වැටලා තියෙනවා. ඒක පෙන්නනකම් සියලු සත්‍යෝ දඟලනවා. ඒ නිසා කාට හරි පුළුවන් නම් ওই ගමන තමන්ගේ චේතනාව දක්වා ආපහු යන තැනට යන්න ඒක පුදුමාකාර විචිත්‍ර ගමනක්. ඒක පුදුමාකාර සෙල්ලක්කාර ගමනක්. ඒක පුදුමාකාර විප්ලවීය ගමනක්. ඒක පුදුමාකාර අභියෝගශීලී ගමනක් බුදුජානන්සේ කියන මොන දහහක් දිනනක් දිනුවත් සටනක් කරලා උගේ සීන සෙබලකමට වැඩිය වටන මේ කෙනෙක් Tamange ඇතුළට ගිහිලා මගේ තියෙන මොන රුචි අරුචිකම්ද මගේ තියෙන මොන පෞරුෂත්වයේද මම ළඟ තියෙන මොන ඇබ්බැහිද මම ළඟ තියෙන මොන කර්ම ශක්තියද කියලා බලා ගන්න පුළුවන් නම් ඒකට බුදුරජාණන්සේ ඈතිනලා සාදු කියනවා. ඉතින් අපි සාදු කියලා අද දවසේ ධර්ම දේශනාව මෙතෙක් නැත කරමු. ශිල් දිනාටම කරන කියන කාරණාවල යටින් ක්‍රියාත්මක වෙන්නා වූ මේ චේතනා ධර්මාලෝකයෙන් ධර්මයේ ආදාසිය තුලින් සතිය තරා දැක ගන්න ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතෙක් නැත කරනවා. ශිල් දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා